ඉතින් ඒ ආරම්භ වස්තු වලට අපි විරි ආරම්භ වස්තු කියලා සඳහන් කරලා තියෙනවා. මේක ඇත්තටම කියනවා නම් අරමණ ලද විරි ඇති කෙනාට තමයි සතිය පිහිටවන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම සාකච්ඡා කරන තැන්වල ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පෙළගැස්ම තමයි තියෙන්නේ. ඉතින් කෙනෙකුට ඒ විරියක් නැත්නම් වීර්ය ඉන්ද්‍රියක් වීර්ය බලයක් දියුණු කරගන්න ඕන නම් ඒ සඳහා විශ්වාසයක් අවශ්‍යයි. විශ්වාසය නැති වුණොත් එයා වීර්ය පිළිබඳව කියන එකත් ඔය එනකන් බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් ඒකත් සිද්ධ වෙයි කියලා බලාගෙන ඉන්නවා. නමුත් නියම ශ්‍රද්ධාවක් කුසල ඡන්දයක් ඇති කෙනෙක් දන්නවා වීර්ය තමන් ළඟ තියෙන එක කුළු ගන්නවා ගැනීමක් අවශ්‍ය වෙනවා. ඒ කුළු ගන්නවා ගත්තොත් එහෙම නැත්නම් ආරම්භ කරන ද වීර්යයක් තිබුණොත් ඒක සතියට හේතු වෙනවා. ඉතින් ඒක නිසා ඒ සඳහා ඒ සද්ධාාවක් ඇතිවීම සඳහා කුසල ඡන්දයක් ඇතිවීම සඳහායි අපි මේ වීරිය ධනවන සුළු සරුවචනසිකේ දේශනා අහන්නේ සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ අපට ඉදිරිපත් කරන්නේ. ඒතකොට තමයි අපට කරගත්ත ඉදිරිපත් කරගත්ත වැඩේ දිගට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ වීරිය ආරම්භ වීරිය විදි ආරම්භය කරන මුල්ම අවස්ථාවේදී ප්‍රසාද සද්ධාව තිබ්බත් ඇති. ප්‍රසාද සද්ධාව කියලා කියන්නේ මේ මතු පිට තියෙන සද්ධාව දකින්නට ඇති වෙන සද්ධාහ තිබුණත් ඇති. ඔත් එහෙම කරගෙන කරගෙන යනකොට වීර්ය යම් වෙලාවක නික්කම ධාතු විදිහට වැඩේට පූර්ණ කාලීනව බහැලා කරගෙන යන මට්ටමක් වගේ ආවනම් ඒ කෙනාට මේ මතු පිට සද්ධාව එහෙම නැත්නම් පසාද සද්ධාව ප්‍රමාණවත් වෙන්නේ ඕකප්පන සද්ධාව කියලා එකට බැහැගෙන ඒක සඳහා යෙදිලා කටයුතු කරන්න ඕනේ. ඒක ව්‍යාපාරයක් පටන් ගත්ත කෙනා වුණත් ඒ ව්‍යාපාරය සාර්ථක වෙගෙන යනවා නම් ඒකට අනිත්‍යව වැඩ බහා තබල මේකට කොහොම හරි තල්ලුවක් දාන්න වෙනවා. එතකොට මේ ශ්‍රද්ධාවත් වීරියක් දිනුවත් දිවිරිය දිනුවත් එකම ශ්‍රද්ධාවෙත් ගුණාත්මක දියුරුවක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා ප්‍රසාද ශ්‍රද්ධාවෙන් පටන් ගන්න කෙනෙකුට දියුණු වෙන වීරියකට උදව් කරන්න තේරෙන්නේ ප්‍රසාද ශ්‍රද්ධාව ඇති වීරිය ආරම්භ කරන්න පාරට වාහනේ දාගන්න විතරක් ඇති. මුත් ඒක දුවනකොට කරගෙන යනකොට ඕකප්පන සද්ධාව කියලා නිකන් වතුරට බැහැගත්ත කෙනෙක් වගේ කරන සද්ධාාවක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඒ වීරිය යම් වෙලාවක පූර්ණත්වයටපත් වෙන වෙලාවේදී ඒ සද්ධාව අධිකම සද්ධාාවක් බවටපත් වෙනවා. සද්ධාවේ ගුණාත්මක වෙනසක් ඇති වෙනවා. එහෙම නැත්නම් නොසලෙන සද්ධාාවක් එනවා. ඉතින් මේ කුසීත වස්තු එහෙම නැත්නම් ඒක ප්‍රතිපක්ෂ වෙන මේ විරි ආරම්භ වස්තු කතා කරන්නේ ටිකක් ඉදිරියට කරගෙන යන කෙනෙකුට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න. ඉතින් ඒක නිසා ඒකේන අර මූලික සද්ධාව ගැන කතා කරන්න යට අවශ්‍යතාවයක් නැහැ. එතන වැඩ ආරම්භීමේ මූලික වීර්ය ගැන කතා කරන දෙයක්වත් නැහැ. ඒව දන්න පිරිසක්. ඒක කරගෙන යනකොට නමුත් අතරමඟදී ඒකට විවිධාකාර අභියෝග එල්ල වෙනවා. ඉතින් මෙතන ආයෙ වගේ අභියෝග හතරක් ගැන කතා කරනවා. බරපතල වැඩක් කරන්න සිද්ධ වෙච්ච වෙලාවක්, ඒ වගේම දුර ගමනක් යන්න වෙච්ච වෙලාවක්, එහෙම නැත්නම් ප්‍රමාණවත් ආහාරයක් නොලැබිච්ච වෙලාවක්, නැත්නම් ආහාරය මදි වෙච්ච වෙලාවක්, නැත්නම් ආහාරය වැඩි වෙච්ච වෙලාවක්, ඊගාවට ලෙඩ වෙච්ච වෙලාවක්, ඒකේ ආරම්භක අවස්ථාව පස්සේ අවස්ථාවක්. ඉතින් මේ අටවෙනි වශයෙන් සඳහන් කරන්නේ විරි ආරම්භ වස්තු විදියට යම් කිසි කෙනෙකුට ඒ වගේ පූර්ණ කාලින වශයෙන් හෝ වෙනදට වැඩිය හොඳට සැදී පැදී භාවනා කරනකොට එයා කොහොමද ඒ අතරමඟදී හම්බෙන මේ වගේ කුණාට වලට දුෂ්කරතාවට මුහුණ දෙන්නේ කියන එකේ ලෙඩක් සම්බන්ධව ක්‍රියාත්මක වෙන හැටි. අපි ඊයේ ඉගෙන ගත්තේ ඒ ලෙඩේ පටන් ගන්න වෙලාවේදී ඒක නා දැනගන්න ඕනේ ලෙඩේ වැඩි වෙලා ගියොත් මට මගේ දිනචරියාව කරගන්න හම්බ වෙන්නේ සාමාන්‍ය කටයුතු ආහාර ගැනීම කටයුතු කරන්න එන ඔක්කොම අවුල් වෙන එක තමයි එළෙඩෙන් කෙරෙන්නේ ඒක නිසා අවුල් වෙන தත්වෙට පස්සෙන් ඉස්සල්ලා මේ රෝගයේ මූල ලක්ෂණ පෙන්නකොටම විටි ආරම්භ කරන්න කියලා. ඒ රෝගේ නිසා කුසීත වෙලා පස්ස ගන්න වෙනුවට මට ඉස්සරහට නෝන මොනවා වෙයිද දන්නේ නිසා වාවහා මේ කටයුතු කරන්න ඕනේ කියලා. ඉතින් ඒක හොඳටම පේනවා මේ ටර්මිනල් ඩිසීසස් එහෙම නැත්නම් මාරාන්තික ලෙඩක් කාට හරි එනවනම් එහෙම නැත්නම් ඒ පිළිබඳ පණිවිඩ ලැබිච්ච ගමන් හුඟ දෙනෙක් සිද්ධ වෙන්නේ සම්පූර්ණ කඩාවැටීමක් සිද්ධ වෙනවා මොනම හේතුවකින්වත් ඊට පස්සේ මේ තමට ලැබෙන ප්‍රසත්කාරාත්මදි බේතුත්මදි මුණ දීමේ ශක්තියකුත් නැති වෙන නැත්නම් කියනවනම් සද්ධා කඩාවැටීමක් වෙනවා නමුත් ඒ වෙනුවට කාට හරි පුළුවන්කමක් තියෙනවා නම් මේක එන්න එන්න එන්න වරපතල වෙන වැඩක් ඒ නිසා මම මේක අවස්ථාවක් කරගන්න ඕනේ කියලා ඒක වෙන්න බැරි දෙයක් කියලා කියනවා. ලෙඩක් මූණ දීපු වෙලාවක කෙනෙකුට ඒ වෙලාවේදී මේ ලෙඩේ එන්න අමාරු වෙන්න ඉස්සෙල්ලා මේ ඉතුරු වෙලා තියෙන ඉඩ පහඩුව තුල භාවනා කරන්න ඕන කෙනෙක් හිතන්න අමාරුයි. නමුත් යම් කෙනෙක් ඊට කලින් භාවනාව ආරම්භ කරලා තිබුණා නම් විරිය ආරම්භ කරලා තිබුණා නම් සතිය කියන්නේ මොකද්ද කියලා දැන් දැනගත්තා නම් සමහර විටක ඒ කෙනාට මේ தত্ত্বය ට මුණ දෙන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ මේ හදිසි අනතුරු වගේ සිදි වෙච්ච වෙලාවල් වල මේ සතිය ඉදිරිපත් කරගත්තට පස්සේ වෛද්‍ය වෘත්තිකයන්ට හිතා ගන්න බැරි තරම් ඒ ලෙඩේට මුහුණ දීමේ ශක්තියක් ඇති වෙන බව බොහෝ විට අහන්න ලැබෙනවා. ලෙඩේට යහන යන්න ඉස්සල්ලාම කය පිළිබඳව සහ ජීවිතය පිළිබඳව හොඳ අවබෝධයකින් ගියොත් ලෙඩක් කරදරයක් ආවම ඒකට අනවශ්‍ය කලබල වීමක් වෙන්නේ එයා ඒකට සුදුසු විදියට විරිය ආරම්භ විදියට කටයුතු කරනවා. ඇත්තටම කියනවනේ එතකොට එළේදී සුව වීමත් වැඩි වෙනවා. මේ වෙදෙහෙද මඬුළු වලට වැඩ කරන්නත් ලේසි වෙනවා. ඒ වගේම තමයි ලෙඩේ දැන් මේ කියන විදියට මට දෙලක් තිබුණා. අහංකෝ ගිලාන වුට්ටිතෝ. මම දැන් ගිලානින් නැගිටින වෙලාව. අවිදු අචිර උට්ඨිතෝ ලෙඩේ ඉවර වෙලා ආසන්නේ උණු උණුවේ තියෙන්නේ ගේලඤ්ඤා. ඒක නිසා ඨානං කෝපණේතම් විජ්ජතියං ඉදපස්තාව තියෙන්න පුළුවන් මේ ආබාධෝ පච්චුදාවන්ත ආබාධ ආපහු එන්න පුළුවන්. ඒ නිසා මේ සුව වේගන එන වෙලාවේදීත් අර වාගෙම විදි ආරම්භයක් කිරීමක් ගැන තමයි මෙතන සිද්ධිය සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා හන්දහන් විරියන් ආරබාන. මම විරිය කරන්න ඕනේ. ඉඩේ සුව වේගෙන එන පැත්තට කියලා. ඒක කුසීත වස්තුවක් කරගන්න නැතුව විරිය ආරම්භ වස්තුවක් කර ගැනීම මේකත් අර ලෙඩක් එන වේලාවක ලෙඩක් Tamanට එන්න තියෙනවා සූදානම් වෙන වේලාවක බොහෝ කෙනෙකුගේ වෙන්නේ ආත්ම ධෛර්ය කඩාවැටීමක්. අහල පාලේ ඉන්න කට්ටියගෙත් කඩාවැටීමක් සිද්ධ වෙනවා. ඒ වගේම ලෙඩ සුවගෙන බියගෙන එන වෙලාවේදී නැවත මේ බණකට භවනාවකට මානසිකාරයකට හිත දාන්නේ බොහෝම කලාතුරකින් හුඟක් වෙලාවට අර ලෙඩ වෙච්ච කයට උපස්ථාන කිරීම නැත්තම් නිදා ගන්න පැත්තට පෙළඹෙනවා. ඉතින් ඒ නිසා භාවනා කරපු කෙනෙකුට කෙනෙක් විරි ආරම්භ වස්තු දන්න කෙනෙක් විශේෂයෙන්ම ආරම්භ විරිය තේරුම් අරගෙන ඒක බහා තැබුවොත් ආයෙ මේක පටන් ගන්න හරි අමාරුයි. හරියට මේ කුඹුරක් කාලයක් පුරන් වුණොත් ඊට පස්සේ ආය පටන් ගන්න ගියාම පුරන් කොටන එක බින්නගම හරි අමාරුයි. දිගට දිගට වැඩ කරන කුඹුරේ මේ මහ කන්නේ යල කන්නේ දෙකම වැඩ කරන කුඹුරේ හීයේ එච්චර අමාරු නෑ. එහෙම නැත්තම් මේ බින්නගම එච්චර අමාරු නෑ. පුරන් කොටන දෙයක් ඇත්තේ නෑ. මොකද ඒ ලෑස්ති වෙලා තියෙන්නේ අන්න ඒ වගේ මේ ලෙඩේ සනීප වෙනකොටම දැනගත්තොත් සුව වෙන පැත්තකට එන්නේ කියලා එතකොටම විරි ආරම්භ කරන්න ලොකු අවදි භාවයක් අවශ්‍ය කරනවා ඥානකුත් අවශ්‍ය වෙනවා. ඒ මොකද ලෙඩක මේ දැඩි ග්‍රහණය මිදෙන වෙලාවේදී ශරීරයේ සහ හිතේ යම් කිසි විදිහක සහැල්ලු බවක් ඇති වෙන්න පටන් ගන්නවා. ලෙඩ රෝගයට තේරෙනවා දැන් අර තිබුණු වැඩි වේගන යනවා වෙනුවට අඩු වේගන යනවායි කියලා. එතකොට මේ කර්මන්නේ භාවය බඩගින්න ඇතිවීම සහ මේ තැහැල් භාවය භාවනාවට මනස්කාරයකට යොදව ගන්න හරීම අවස්ථාවාදී වෙන්න ඕනේ යෝගාවචරය. එහෙම නොවුනොත් ඒක නොසලකා හිටියොත් ලෙඩේ සම්පූර්ණයෙන්ම සුව වෙනකන් කුසීත භාවයට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒකට අවදිකරනද පුළුවන් නම් කියන්නේ ලෙඩ වෙන බව දන්නවා කවුරුත් හැම වෙලාවෙම වගේ අපි ලෙඩ වෙනවා. ඒ ලෙඩක් ආවට අනවශ්‍ය විදිහට නිදහසට කරුණු හොයන වෙනුවට ලෙඩේ පටන් ගන්න වෙලාව මෙහෙමයි ඉවර වෙන වෙලාව මෙහෙමයි කියලා ලෙඩේ පිළිබඳව අවදිභාවයකින් පසු වෙනවා කියන එකත් හරිම දුර්ලභ දෙයක්. මොකද ලෙඩකින් වෙන්නේ අපි මේ හිත අන්‍ය විහිිත භාවයටපත් කරනවා. කලබල කරනවා. ඉතින් ඒ කලබල වීම නිසාම තවත් ලෙඩ වෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ නිසා ඒකදී ඇති වෙන තත්වයේ තේරුම් ගන්නට ගොඩක් පහසු වෙන්නේ යෝගාවචරයට. මේ භාවනාවේදී මතුවෙන පුංචි පුංචි වේදනා පුංචි පුංචි අනවශ්‍ය කරදරකම් කටළු එනකොට ඒක ඒකට සූදානම් මනසින් ගියොත් ඒ කරදරකම් කටළු එනකොටම නුරුස්නා බවක් එනවා ඒකෙදි සාමාන්‍ය දේ. නමුත් එයාට තේරුම් ගන්න වෙනවා ඒ නුරුස්නා බව තියෙන තාක්කල් මේ මොකාද එන්නේ කෙහෙල් ගහ කන්න දයන්නේ පොල් ගහ කන්න දයන්නේ කියලා තේරෙන්නේ නැහැ. නමුත් ඒ නුරුස්නා ගතියෙන් තොරව බලන්න හිටියොත් තේරෙන්න පටන් ගන්නවා මේවා සාමාන්‍ය ජීවිතේ වෙන දේවල්. ඒක නිසා ඒක රෝග ලක්ෂණයක් වෙනුවට ධාතු මනසිකාරයට දාලා එහෙම නැත්නම් මේ වායෝ ධාතුවයි මේ කිපිලා තියෙන්නේ පාඨවි ධාතුවයි කිපිලා තියෙන්නේ කියලා ඒක මේ ධාතු මනසිකාරයට දාගන්න නම් කොච්චරක ලෑස්තියක් තියෙන්න ඕනද කියන එක ආදුනිකයෙකුට කියලා දෙන්න අමාරුයි. ආදුනිකයා ඉන්නේ ඒකට කලකොල වෙච්ච මනසක. ඒ වගේම අපි හිතුවොත් ඒ වගේ ඇති වෙන නුරුස්නාසුළු ගතියක් එහෙම නැත්නම් ඒ වෙලාවේදී ඇති වෙන දුක් වේදනාවක් පහ වේන යන අවස්ථාව අපි ජීවිතේ දැකලා නැති තරම් මොකද ඒක පහ වෙනකොට අපි වෙන එකට හිත දාන ඇතිවිච්ච වේදනාවක් නැගලා දරා ගන්න බැරි මට්ටමට හෝ නොසිතූ මට්ටමට ගිහිල්ලා ඒක ඒ උද්වේගකර අවස්ථාවෙන් පස්සේ ඒක දිග්ගට බලාගෙන හින්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නැත්නම් දුක්ඛ වේදනාවේ Nirodhe බලනවායි කියලා මේකට කියන්න පුළුවන්. දුක්ඛ වේදනාවේ Nirodhe කියලා කියන්නේ සැප වේදනාවක්. නමුත් අපි රහස දන්නේ නැති නිසා දන්නේ නැති වෙන්නත් හේතුවක් තියෙනවා. ඒ දුක්ඛ වේදනාවේ Nirodhayak දකින්නේ දුකක් විදියටමයි. ඒකට හේතුව දුක් වේදනාවක් එනකොටම ලෙඩක් එනකොටම ඇතිවෙනා වූ ඒ පටිඝානුසය නිසා ඒක දිහා බලන්නෙම අපි ඇඹුල් කරගත්ත මූණකින් තමයි. මේ හතුරෙක් ගිට එනකොට බලන්න වගේ. ඉතින් ඒ නිසා දුක් වේදනාව ගෙවන් වෙලා සුඛ වේදනාවකට පත් වෙන වෙලාවේදී ඒක දිගට බලාගෙන යන්න ඒක Nirodhe දකින්න ශක්තියක් උග දෙනකොට ධනාත්මක පැත්තක් ඇත්තේ නැහැ. උග වෙලාට තියෙන අර වේදනාව කෙරෙහි තිබිච්ච දුක කෙරෙහි තිබිච්ච රෝගය කෙරෙහි තිබිච්ච නුරුස්නාසුරු ගතිය නිසා දැක ගන්න බෑ. ඒ නිසා වේදනාවක් වැඩෙන අවස්ථාවේ බලනවා කියන එකත් අමාරුයි. නමුත් ඒ වැඩිලා එයා කෙලපැමිලා බුදුන්පත් වෙලා සිකප්පත්ත වෙලා දැන් මේක නැති වෙන නැම්මට එන වෙලාවක් එනවා. අන්නේ නැති වෙන නැම්ම එන වෙලාවේදී බලන්න පුළුවන් නම් පේනවා යමක Nirodhe දැකීම තමයි නිවන කියන්නේ. දුක් වේදනාවක Nirodhe දැක්කනම් එයාට පේනවා තද බල දුක් වේදනාවක Nirodhe තද්ද බල විවේකයක් කියලා. ඒ නිසා ලෝකේ තියෙන හරියක් තියෙන දුක් නම් ඒ දුකෙහි Nirodhe දැකීම තමයි තුන්වෙනි ආර්ය සත්‍ය කියලා කියන්නේ. ඉතින් මේ තුන්වෙනි ආර්ය සත්‍ය දැනගත්තට පස්සේ තමයි ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මොකද්ද කියලා තමයි තේරෙන්නේ. ඒක නිසා යම් වෙලාවක අපි මේ දුකක ගෙවන් කිරීම වේද සිදුවෙන දෙයක් තමයි. ඒක දිහා අවදියෙන් බලන්න ඕනේ, අප්‍රමාදීව බලන්න ඕනේ, උත්සන්නව බලන්න ඕනේ, ආසන්නව බලන්න ඕනේ. බලාගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවනේ ඒකට කලියුත් වැටෙනවා. අපි අපි වෙලා තියෙන්නේ ඒක අපි දොස්තර මහත්තයා අපිට කියයි හෙදියක් අපිට ඇවිල්ලා කියයි උපස්ථායකයා කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. නිරෝධය පැත්තට සාදර නැති නිසා. ඒ නිසා ලෙඩක් වුණත් දුක් වේදනාවක් වුණත් වෙන පීඩාකාරී දෙයක වුණත් ඒ පීඩාකාරීකම නෑ කියන කාටවත් බෑ. බුදුජානසත් එහෙම කියන්නේ නමුත් මේ මන් දකින්නේ මේ දුකක් මේ දුකට අදාළව චතුරාර්ය සත්‍ය දැම්මොත් මේකේ Nirodhayak ස්වයන් සිද්ධයි දුකක් આવොත් ඒක යනවා ඒකේ නතරවිල්ලක් නැහැ ඉතින් ඒක දැක ගන්න නම් දුක හට ගන්න හැටි ඒක මතු මුදුන්පත් වෙන හැටි කියන අවස්ථා දෙක දකිනවනම් ඒ තාක්කේ යෝගාවචරය අවදි නම් ඒ තාක්කේ යෝගාවචර අප්‍රමාද නම් එයාට තේරෙන්න පටන් ගන්නවා ඊට පස්සේ එයා බැහැගෙන යන නැම්මට යනවා ආන්නේ නැම්මේ තියෙන මේ සංසිද්ධ භාවය එහෙම නැත්නම් ඒකේ තියෙන හේතුඵල ධර්ම කොටාශය දිහා බැලුවොත් ඒ රෝගේ ඇතිවීමට යම් අහේතුවක් කර්ම හේතුවක් බලපෑවද ඒකම ගෙවුනට පස්සේ ඒ රෝගේ ක්ෂය වෙලා යනවා යම් කිංචි සමුදේ ධම්මා තබ්බන්තන් නිරෝධ ධම්මා මේ ලෝකේ ඇත්ත ඇත්තේ වීනම් යම් කිසි හට ගන්නාසුළු බවක් ඒක නැති වෙනසුළුයි ඒ නිසා ඒ හට ගන්න පැත්ත දිහා බලන ඉන්නවයි කියලා කියන්නේ ඒක මිහිරි නිසාම නෙවෙයි ඒක දිහා බලන ඉඳලා ඒකෙන් වීර්ය ආරම්භ කරන්න ඕනේ අප්‍රමාද වෙන්න ඕනේ උනාට පස්සේ නැති වෙන පැත්ත බලانے හිටියොත් ඇති වෙන පැත්ත දුක පෙළන වෙහෙසකර තත්වයක් නම් නැති වෙන පැත්ත ඒ තරම්ම සප. ඉතින් නිසා මේකට අවදි කෙරුවොත් ඒ යෝගාවචරයට අර තමන්ගේ තියෙන ප්‍රතිශක්ති මනසේ තියෙන ඒකට අවශ්‍ය කරන ක්‍රම සහ විදි රාශියක් මතුවෙන පටන් ගන්නවා. ඉතින් අද අවාසනාවකට වගේ ඒක දිහා බලන්නේ නැතුව ඒකට මේ අනුන්ගෙන් දේවල් බලාපොරොත්තු වෙන විදිහට මානසිකත්වය බොහොම දීන හීන තත්වයකටපත් වෙලා තියෙනවා. ඒ දීන හීන තත්වයට මානසිකත්වයේපත් වීම ශිෂ්ටාචාරය දිනුවක් කියන තරමටම අපි සමාජලාට පරාජිත මානසිකත්වයක තියෙනවා. මිල්ලෙද එන්නේ කර්මයකට කියලා. මෙහෙමත් ඒක ඒක පැත්තකින් විග්‍රහ කරන්න පුළුවන්. ඒ ਸਰුවචන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා ලෝකේ තිබුණේ ලෙඩ වෙන්නේ දෙයියෝ කෝප වෙලයි කියලා. ਸਰබලධාරී දෙයයන්ාසේ නැත්නම් අපි මැවුම් කාර්යය අපිත් එක්ක තරහ වෙලා නැත්නම් අපිට දඬුවම් දෙන්න ඒ නිසා ඒකට විරුද්ධව හිතන්න අපිට අයිතියක් නැහැ. ඒක the wrath of the god. දෙයයන්ාසේගේ ද්වේෂයට ලක් වෙලයි කියලා. ඒ නිසා ඒකට එකම දෙයයි කරන්න තිබුණේ ඒ දෙයියත් එක්ක සම්බන්ධය පවත්වන බ්‍රාහ්මණ පවුලකට ගිහිල්ලා යාග හෝම කරලා සත්තු බිලි දීලා මේ දෙයියෝ නතු කරගන්න එක තමයි. නිසා තිබුණේ යාග හෝම ස්තෝත්‍ර මන්තර විතරයි තිබුණේ. ඉතින් ඔක්කොට වෙන ක්‍රමයක් හිතලා තිබුණේ නැහැ. නමුත් ਸਰවචනාංශේ බ්‍රාහ්මණ කුලයක නෙවෙයි උන්වහන්සේ ශාස්ත්‍රීය කුලයේ උන්වහන්සේ කියන්න උත්සාහ කරා ලෙඩ වෙන්නෙත් ඔබ නිසාමයි. නැත්නම් ලෙඩ වීමේ හැකියාවත් ඔය කයෙමයි තියෙන්නේ. ලෙඩ සුවවීමේ හැකියාවත් ඔය කයෙමයි තියෙන්නේ. ඉතින් ඒක හරි විශාල විප්ලවයක්. ඒ තිබුණු ප්‍රාග් බෞද්ධ යුගයේ. මේ වෙලාවේ කිරුවේ ඔක්කොමලා යාගහොම් පැවැත්වීම පමණයි. එන ඒ නිසා සර්වඥාන්සේ ඇත්තටම පළවෙනි වතාවට මනුස්ස ඉතිහාසයේ බේසජ්ජක් කන්දේ කියලා බෙහෙත් මේ මේ ලෙඩේට මේ මේ දේවල් දෙන්න ඕන කියන එක අනුමත කළා. ඉතින් ඒක කරාට පස්සේ වෛද්‍ය ශාස්ත්‍ර කියන එක බිහි වුණා. ඊට ඉස්සෙල්ලා තිබුණා ශාස්ත්‍රයේ තිබුණා මතුවෙන්න දුන්නේ නැහැ බ්‍රාහ්මණ පවුල්. ඒ වෛද්‍යවරුන්ට සලකන්න කියලා තිබුණේ බල්ලන්න වගේ. වෛද්‍යවරු ඉන්නවනම් සමාජික ඒ ගෙදරකට පින්ඩපාතවත් යන්න එපයි කියලා තියෙනවා. වෛද්‍ය කෙනෙක්ගෙන් ලැබෙන පින්ඩපාතයේ පාත්‍රයට ඇතුළු සරව සහ ලේ විදිහට සලකන්නේ කියලා තිබුණා. ඒ මොකද ඒගොල්ලෝ අර පැවතිච්ච දෙයයන් වහන්සේගේ පූර්ණ බලයට අභියෝග කරන જાතියක් විදියට. දරුවචන් තමයි ඉස්සල්ලාම රාජකීය වෛද්‍යවරයෙක් හඳුල්ලා දීලා ජීවකයා කියන මනුස්සයා මතු කරලා බෙහෙත් කරන ක්‍රමය කියලා දුන්නේ. ඒ නිසා වෛද්‍ය ශාස්ත්‍රය කොහොමදත් බුද්ධ ධර්මයට ණයයි. දැනගත්තා හෝ නොදැනගත්තා. ඉතින් ඒ නිසා ලෙඩවීමේ සෝවීමේ ශක්තිය Taman තුල තියෙනවා කියන පණිවිඩේටම වීරත්වය කියලා කියනවා. එහෙම නැත්නම් මේ ප්‍රතිශක්තිය කියන එක. එහෙම නැත්නම් නිකන් සාමාන්‍යයෙන් කියන්න පුළුවන් ලෙඩ සුව කිරීමට අවශ්‍යතාවය. ඇත්තටම කියනවා හුඟ දෙනකොට ලෙඩ සුව කරන්න ඕනකමක් නැහැ. ඒගොල්ලන්ට අර හිඟන්නගේ තුවාලේ වගේ මට අර ලෙඩේ තියෙනවා කියන එක ලොකු පදක්කමක් කරගෙන ජීවත් ඒක ඒකට සාක්ෂියක් ලැබෙනවා. ඔය හැම ලෙඩක්ම පවතිනද මානසික දුර්ලභකමක් තියෙනවා. ඉස්සල්ලා කිව්වේ පීනසයි කුෂ්ඨ රෝග වගේ ලෙඩ වලට තමයි කිව්වේ සයිකෝසොමැටික් කියලා. කියන්නේ මානසික ආබාධ කියලා. දැන් කියනවා 100%ක්ම රෝග ඔක්කොම මානසික රෝග තියෙන කියලා. ඉතින් මේ මානසික රෝග පවතිද්දී Taman තුල මේක තියෙන ශක්තිය කියන එක දන්නේ නැත්නම් ඒ බැගෑ වෙන ගතියටපත් වෙනකොට ඒ Taman තුල තියෙන ප්‍රතිශක්තිය හැදීමේ කටයුත්ත පණපෙ වෙන ගතිය නිකාම බාල මට්ටමට වැටෙනවා. ඉතින් ඒක දකි ඒක ඒක යොදන්නත් හොඳ නෑ. අනවශ්‍ය වෙලා ඒක දකින්න ඕන තමන්ගේ කයේ අර සුව ලක්ෂණ පහළ වෙනකොට සුව සේවා ලක්ෂණ පහළ වෙනකොට තමන්ට තේරුම් ගන්න පුළුවන් නම් මේ දුක්ඛ වේදනාවේ Nirodhe පේන්න පටන් ගත්තේ මෙන්න මේක දිහා හොඳට බලන්න හිටියොත් වෙන දේවල් වලට ඔළුව දාන්න නැතුව මනස්කාරයකට දාලා බැලුවොත් එතකොට කර්මන්නේ බවක් හිතට එනවා. එතකොට හොඳට නිින්දන ගතියක් හිතට එනවා. හොඳට බඩගින්නක් එන පටන් ගන්නවා. ඒ දැනගන්නකොට දැන තේරුම් ගත්තොත් මෙන්න මේක විදි ආරම්භ කරන්න හොඳම වෙලාවක් කියලා අර තේරෙන පටන් අර ගන්නවා මේ අර සුවවිලාන වැඩේට තමන්ගේ මනසෙම ශක්තියක් දෙන්න පුළුවන් කියලා. ඉතින් මෙතෙන්දිත් අර මුලින් ඉඳලා මම මතක් කරපු කාරණාවක් මම මතක් කරන්න කැමතියි. ඒ වෙලාවකට රෝග සුවවීමේ පවතින වෙලාවකට මේ මානසිකාර්ය කියන එකේ මේ සක්මන් භාවනාවක තියෙන වටිනාකම. ඒක නා ඊ අවස්ථාව කරගන්නවා නම් පරියන්කේ කරන්න බැරි වුණත් පුළු පුළුවන් වෙලාවට ඉරියව්වට හිත යොදලා සක්මන් භාවනා කරන්න ගත්තොත් ඒ සුවසේවා බොහොම ඉක්මන් වෙනවා. ඒක අද වෛද්‍ය විද්‍යාව කියලා දෙනවා. ඒ heart operation එකක් කරනවා නම් කිරුවට පස්සේ ඒ දවස් ගානට පස්සේ දොස්තර මහත්තයාම ඇවිල්ලා එයා පඩි 7ක් 8ක් නගලා ආයෙ ගෙනත් තියෙනවා. ඊට පස්සේ 8ක් 10ක් නගලා ආයෙ ගෙනත් තියෙනවා. 10ක් 11ක් නගලා ආයෙ ගෙනත් තියෙනවා. කියලා කියනවා පුළුවන් තරම් ටික ටික ටික ටික මේ ශරීරයේ මේ ලේ ගමනේ වැඩි කරලා ස්නායු පද්ධතියට වැඩි කරලා දුන්නාම ඒකෙන් අල්ලා ගන්න පුළුවන් ලෙඩේ සුව වෙන පැත්තට ගිහිල්ලා තියෙනවා විතරක් නෙවෙයි රෝගියාගේ තියෙන ආත්ම ශක්තිය වැඩි කරන ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ සක්මන් භාවනාව කරන්න පුරුදු කරගෙන තියෙනවා නම් ඒකේ ලෙඩසු කිරීම පැත්තට ලොකු සේවයක් කරනවා. ඉතින් ඒක වෙනුවට කුසීත වීම තමයි උඟ දිනෙක ඒ දන්නේ නැති වුණොත් කුසීත වෙලා පැත්තකටලා බුදිය ගන්න හේතු වෙනවා. නමුත් සඳහන් විරියන් ආරභාමි මේ වෙලාව හොඳයි. ආයෙත් ලෙඩ වෙනවට වැඩිය මම මේ විරිය ආරම්භ කරන්න ඕන කියන කතාව ගත්තොත් ඉතින් ඒ වගේම තව අර අපි කතා කරන ගිය විදිහට වේදනා චෛතසිකයක නැත්නම් වේදනාවක දුක් වේදනාවක ගිවන් වෙන පැත්ත දකිනකොට කොහොමද අර දුක් වේදනාවක අවසානීය සුඛ වේදනාවක් වුණත් ඒක අපිට ඒ විදිහට දැක ගන්න බැරි අර කැඩෙන දීකේ හේවණල්ලත් ඇදට පේනවා වගේ දුක් වේදනා පිළිබඳ තිබුණු පටිඝානෝසේ නිසා මේක දැක ගන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා මෙතෙන්දී වේදනාවේ දෙදේ දුකේ අඩුවීමක් වෙන අතරම අනුසේ ධර්මවල මේකට සම්පාතව සිදුවෙන වැඩේ දකින්න බොහොම සියුම් දැනීමක් අවශ්‍යයි. බොහොම සියුම් නිරීක්ෂණයක් අවශ්‍යයි. උත්සන්නෙන් බලන්න ඕන. ඒ නිසා හැම දුක් වේදනාවක්ම හැමාරේ සැප වේදනාවකින් තමයි ඉවර වෙන්නේ. ඒ දේ අපිට පේන්නේ නැති වෙන්න හේතුව තමයි අපි වේදනාවට දුක් වේදනාවට සමස්තය වශයෙන් කරන මේ පටිඝානුසය ඒක නිසා යෝගාවචරයා මේ පටිඝහනුසය තියෙන තාක්කල් අපි විස බීජ වලටයි උදව් කරන්නේ. කෙලස් වලටයි උදව් කරන්නේ. මායයටමයි උදව් කරන්නේ. නමුත් මේ ශරීරයට හැදෙන ලෙඩෙහි ඒකෙම සුව වෙනවා. ඒ සුව වෙන වෙලාවේදී එහි තියෙන ආව මිහිරියාව විඳ ගන්න හරියට ප්‍රස්වාසයේ අග බලන්න වගේ බලානින්න පටන් අරගත්තොත් පුදුමාකාර ධර්මතා කොටස් තේරෙන්න පටන් අරගන්නවා. ඉතින් ඒක යෝගාවචරය තුළ තියෙන දෙයක්. එහෙම නැතුව මේ පිටින් කවුරුත් දෙන එකක් නෙවෙයි. ඒක නිසා වේදනා චෛතසිකයේදී ආරම්භය දුක නම් ඉවර වෙන්නේ සැපකින් ආරම්භයේ සැපක් නම් ඉවර වෙන්නේ දුකකින් කියන මේ කළු සුදු පෙරලිය තේරුම් අරගෙන කටයුතු කරන්න පුළුවන් වෙන්නේ ඒ යෝගාචරය කාය ජීවිත নিরপেক্ষව නැත්නම් කය හෝ ජීවිතය හෝ පුදන්න බලාගෙන තියෙන්නේ තියෙන්නේ නැතින්නේ නැතිව කියන බලාන ගියොත් විතරයි. එහෙම නැත්නම් අමාරු වෙන නිසා අපිට එහෙම තාම එහෙම හිතයි වෙච්ච නැති කෙනෙකුට මේ වැඩේ කරන්න කියලා අනුමත කරන්නත් බෑ බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒ කෙනාගේ දැනගන්න ඕනේ යාට තියෙන මේ ජීවිතේ ආසාව වැඩි. කාය ආසාව වැඩි. ඒ නිසාම කරන්නේ කායට ජීවිතයට හානි කර දෙයක් කරගන්න. අර ආසාව වැඩිකම නිසා. නමුත් යෝගාවචරය බලාගෙන හිටියොත් ඒ වෙලාවේදී මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ යෝගාචරයට තේින්න පටන් අර ගන්නවා මේ වෙලාවේ කයේ තිබුණු වේදනා නිදහස් වෙලා කර්මන්නේ වේගන යන වෙලාවේදී ඒක දිහා බලන්ඩ හිත පැකිලෙන ගතියක් තියෙනවා. ඒ හිත පැකිලෙන ගතියම සති ලක්ෂණයක් කරගත්තොත් මේ කයේ යම් යම් අපහසුතාව තාම තියෙනවා සුවින පැත්තක තියෙනවා ඒක බලමින් ඒකට අවදි වෙලා කටයුතු කෙරුවොත් මේ සුව සේවා වැඩි වෙන්න තියෙන අවස්ථාව වැඩි කියලා බැලුවොත් ඒ නුරුස්නා ගතියක් එන බව මේ භාවනා මේ ලෙඩීදියා බලන නුරුස්නා ගතියක් එන බව දැනගෙන ගියොත් ඒ යෝගාවචරයට ඒ නුරුස්නා ගතියත් සතිය තියෙන බවට ලකුණක් බවට පත් කරගන්න පුළුවන්. එතකොට යාට මේ හිත මායා කරන ගතිය දුරුවන් කරන්න පුළුවන් ගතියක් එනවා. ඉතින් ඒක නිසා නැවත අර සාමාන්‍ය ජීවිතේට මේ එනකොට කොහොම ප්‍රවේශමෙන් ඕනේ ඒ කටයුත්තට නිසිනින්ද වෙන්න දෙන්නේ නැතුව හසුරවන්න ඕන ගානකට නැවත සෞඛ්‍ය සම්පන්න ලෝකෙට එන වෙලාවේදී ඒකට මෙහෙම නිදර්ශනයක් තියෙනවා ඒක කොච්චර ගැළපෙයිද කියලා මට හිතා ගන්න අමාරුයි ඔය රොකට් එකක් මේ ගුරුත්වාකර්ෂණයේ ඉඳලා පිටතට යන්න හදනකොට අර විරි ආරම්භ වස්තුවේදී වගේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා මහ විශාල ශක්ති වැය කිරීමකින් තමයි මේ ගමන යන්නේ. ඒකෙදී මේක පොළවෙන් උස්ස ගන්න Saturn 5 වගේ රොකට් එකක් එම පොළවෙන් උස්ස ගන්න මුළු ගමනට යෙදෙන තෙල් වලින් 80කට වැඩිය පුච්චන්න ඕනේ 76ක් උස්ස ගන්න. ඉතින් 76 උස්සගත්තට පස්සේ අපි ගුරුත්වාකර්ෂණය මිදෙනවා. නමුත් එක සැරේම අන්තක 90ට නගින්නේ ඊට පස්සේ කක්ෂේ වටේ කැරකෙනවා. කැරක කැරකි ගොඩාක් වෙලා ගන්නවා ඒ ගංගන ගාමීන් මේ ගුරුත්වේ නැත්තනක ජීවත් වීමේ පාඩම ඉගෙන ගන්න. ඉගෙන ගන්න කම්ම පාලක මැතිරින් තමයි ඔක්කොම පාලනය කරන්නේ. එයා දෙන ඔක්කොම තොරතුරු දැන් මෙලා උදේට කාපම් මේක අපේ රටේ මේ වෙලාව. මොකද මේ වෙලාවේ සාමාන්‍ය රොකට් එක කැරකෙන වේගයට පැයකට පැය භාගයක් රාත්‍රියේ පැය භාගයක් දවල්. ඒකට අර අපේ බයොලොජිකල් ක්ලොක් එක ඔක්කොම අප්සෙට් වෙනවා. මේ මේ තියෙන දිවා රාත්‍රී නෑ මොකද හැම පැය 24ක්ම මේ හැම 24000ක් 25000ක් තියෙන මේ හැතැම්ම ගාන පැයෙන් ඉවර කරනවා. පැය භාගයක් රාත්‍රී පැය භාගයක් දවල්. ඉතින් ඒකට යාට තත්මදින වෙලා බත්කන වෙලාව දන්නේ. ඉතින් පාලක මැදින් දීලා තමයි යා ඊට පස්සේ කක්ෂගත කක්ෂයේ මිදිලා යන්නේ. එතකොට ඔය ඉබේ යන්න හදනවා රොකට් එක. ඒක නෙමෙයි මේකේ කතාව තියෙන්නේ. ගිහිල්ලා ආපහු එනකොට එහෙන් හන්දට ගියාය අඟාර ලෝකෙට ගියාට ගිහිල්ලා ආපහු එනකොට එහෙන් තල්ලු කරලා දෙන්න එච්චර අවශ්‍යතාවයක් අඩුයි කියලා කියනවා මොකද එහේ විශාල වායු වායුවක් නැහැ නැත්නම් ගුරුත්වාකර්ෂණ නැති නිසා ඒලා ඊටාත්ම භයානක අවස්ථාවක් එවනත ඊටාම අනුතුරුදායක අවස්ථාවක් තියෙනවා නැවත මේ පොළවේ වායු ගෝලයට ඇතුළේ යම් විදියකට ඇවිල්ලා කෙලින්ම හැපුණොත් ඒක සුණු විසුණු වෙලා කුඩු වෙලා යනවා මොකද අපි තේරුම් ගත්තේ නැති වුණාට මේ වායු ගෝලයේ තාමත්ම තද බරක් ගැටුමක් ඇති කරන කෙලින් ආවොත් හරහට ගියොත් තල්ලු කර තල්ලු කර කක්ෂයටම තල්ලු කරනවා අර වතුරට ගෙම්බක් ගහනකොට ගල පැන පැන පැන පැන යනවා වගේ. ඉතින් ඒක හරියට අංශ අන්තක සියස්ථානෙට හරියට දාගත්තොත් ඉතර පුංචි සිහින් වායු දාසෝ කපාගෙන ආයසරයක් පොළොවටේ කරකැවීම කරකැවීම කැරකෙන්න කැරකෙන්න කැරකෙන්න කැරකෙන්න මේ ගැඹුරු ඝන වාතයට ඇතුල් වීමක් කරන්නේ. ඒ වුණත් කියනවා ඒ පඩ තියෙන පටේ තියෙන ලෙල්ල පිච්චිලා යනවලු අර සියුම් වාතයට හැප්පෙනකොට උනත්. ඒ වගේ අර ලෙඩක ඉඳලා ආපහු මේ ස්වභාවික ජීවිතයට එනකොට ඔක එක සැරේ වෙන්නේ නැහැ. එක සැරේ කරන්න කිව්වොත් මම අවුලක් වෙනවා. ඒ නිසා ඒක ගානකට නැවත සිද්ධ වෙනවද නැද්ද කියන එක යෝගාවචරය තමන්ගේ තියෙන කර්මන්නේ භාවයේ සහ ඔලොමල භාවය බඩගින්න ඇති නැති භාවය තුලින් හර අඳුනගෙන ඒකට අවශ්‍ය කරන්නේ වීරිය පවත්තකන කියේ නැත්නම් ඒ නැවත ලෙඩ තුව වෙලා සාමාන්‍ය ජීවිතේ පැමිණීමේදී අවුලක් ඇති වෙනවා. ඒකම වෙනවා දැන් අද හවස ගෙදර ගියා. ගියාට පස්සේ ගානට ඔක බස්සගත්තේ නැත්නම් මල්ලා අවුලක් වෙනවා. මේ හරිම අමාරුයි ඒක. මේක හරියට නිකන් දැන් ගුරුත්වාකර්ෂණ නැත්තනක ඉඳලා දැන් ගිහිල්ලා එක සැරේ ඩොක් ගාලා වැටුනොත් ඉතින් හරි අමාරුයි. ඉතින් ඒක නිසා ඒක ගාහනට බස්ස ගන්න ඕනේ. මොකද ඒකෙදි ඒ මේ ප්‍රශ්නේ විශ්නගත්තේ නැත්නම් ගෙදර ඉන්න අයට දොස් කියන්න බෑ. ඒගොල්ලෝ ඒ ස්වභාවයේ ඉන්නේ. අපිටනේ පිස්සු තියෙන්නේ. අපිනේ එළියට ආවේ. ඒ නිසා නැවත ඇතුල් වෙනලාදී අවශ්‍ය කරන මේ ශිල්පීය ක්‍රමය දැනගෙන තියෙන්න ඕනේ. ඒක මේ සාමාන්‍ය බුද්ධිය තියෙන එකකුත් නෙවෙයි වගේ. ලෙඩ වුණාට හැම වෙලාවෙම ඒකට නැවත එනකොට ඒ කොහොමද කරගන්නේ කියන එක. ඒක ඒ යෝගාවචරයට ඒක මගේ ජීවිතේ මම දැකලා තිබුණේ සක්මනකට හිත දාන එක හරි ලේසි වැඩේ වෙලාවට. පුලුවන් තරම් එකතරේ පරියන්කයට යන්නේ නැතුව දැඩි වෘත රකින්න නැතුව සාමාන්‍ය සක්මනට දාලා කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒකේ වාසි දෙකක් තියෙනවා එකක් අර එක කෙලිම භාවනාවට පූර්ණ කාල භාවනාවට වෙනවා විදියට සරල ක්‍රමයකට වැඩේ පටන් ගන්නවා දෙක ඒ සක්මන ලෙඩසුව කිරීමට ලොකු උදව්වක් කරනවා ඒක නිසා භාවනා කරපේකන දන්නවනම් මේක විරි ආරම්භ වස්තුවක් කරගන්න ඒක ලොකු පරිශ්‍රණයක් කරලා බලන්න පුළුවන් හදිසි අනතුරක් නිසා හෝ ලෙඩක් ආපු වෙලාවක කොහොමද අපි ඒක හරියට පාලනය කරගන්නේ කියලා ඉතින් ඒක Taman එක් කරගත්තට ඒක අනිත් අයත් එක්ක සමතේ හිතන්න යන්න එපා. භවනා නොකරපු කෙනෙකුට මේ කයත් එක්ක මේ විදිහට පරිශන කරන්න අමාරුයි. ඒගොල්ලෝ ඒක රකින්නේ නිකන් බුදුමාකාර බයකින් සහ මේ සැකයෙන් යුක්තව යෝගාවචරයට ඒක කරන්න පුළුවන්. එහෙම කරන්න ගියොත් ඒ සුවසීවාව ඉක්මන් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකකොට තමයි තේරෙනවා මේ භාවනාවේදී නැත්නම් මේ සතියේදී ඇති වෙන මේ කායික මානසික සුවය ඇති කර දීම විශේෂ භාගීය වශයෙන් කරගන්න ඒ යෝගාවචරය ගානට එක බස්ස ගන්න හැටි එමීට ඒක කරගන්න හැටි දැනගන්න ඕනේ. ඉතින් ඒ වෙනුවට අර කුසීත වස්තු තියෙන එක නම් කිසිම පරිශනාවක් කරන්නේ බෙහෙතෙන්ම තනීප වෙනකන් ව්‍යායාම කරන්නෙත් නැතුව කරදර මේ කුසීත භාවයටපත් වෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් මේ ශරීර ආසාව තියෙන එක කරන්නේ. ඉතින් අර මොනවා හරි පුංචි ප්‍රයත්නයක් කරලා මේක පටන් අරගෙන දුන්නොත් තද බල මේ ව්‍යායාම කරන වෙනකොට ඒක හිමීට හිමීට හිමීට හිමීට කස කැවිලා Tamanට ඒක දියුණු කරගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. විශේෂයෙන්ම අපි හිතුවොත් මේ අරණ්‍ය වාසී ගත කරන සංඝයා වංශයට මොකට වගේ වුණොත් එයාට ඕව බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා එයා දැනගන්න ඕනේ නැවතත් ඔය කියන තරම් මහා උපස්ථාන මොනක්වත් නැතුව ගොඩ යෙමේ ක්‍රමේ. ඉතින් ඒක ඒ ගොඩ යෙමේ ක්‍රමයක් ਸਰුවචනාංශේ කාලේ සලකනකොට ඒ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නැත්නම් මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේටම ලෙඩ වෙච්චාම සර්වචනසේ ඇඳ ළඟට ගිහිල්ලා මේ බොජ්ජංග ධර්ම දේශනා කරනවා. බොජ්ජංග දේශනා කරනකොට මෙන්න නැගිටිනවා. වෙන ඉන්ජෙක්ෂන් දෙන්නෙත් නැහැ, සීලයින් දෙන්නෙත් නැහැ, මොකක්වත් නැහැ. කිල්ලා අහනවා මේ මොකද කාශ්‍යප නැත්තම් මොග්ගලාන රෝගේ වැඩි වෙමින් තියෙන අඩු වෙමින් තියෙනව නේද කියලා. නෑ ස්වාමීන් වහන්සේ අඩු වෙන්නේ නැහැ වැඩි කියලා කියනවා. අභික්කමෝසානම් පටික්කමෝසානම් පඤ්ඤායති නෝ අභික්කමෝ අභික්කමෝති කියලා අහනවා මේ ඊට දැන් අඩුවෙම නෑ සංස වැඩි. දරන්න පුළුවන්ද බෑ. මේ පොඩි කට්ටිය නෙමෙයි මේ කතා කරන්නේ කාත්‍යම ආරතන් වහන්සේ. එහෙම නැත්නම් මොග්ගලාණ මහ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ සරුවචන වහන්සේ සති සම්බොජ්ජංකං කෝ කස්සප මයා සම්මදක්කාතෝ භාවිතෝ බහුලීකතෝ කියලා සති සම්බොජ්ජගේ මතක් කරලා දෙනවා. දැන් මේ වෙලාවේ පටන් ගන්නව නෙවෙයි මේ ඇත්තට මේක හොඳට ජීවුන කරපු උත්තරමන් වහන්සලානේ. නැවත ලෙඩේ සනීප වේගනේ එනකොට ඒක මතක් කරලා දුන්නාම කුළු ගැන්වෙන ගතියක් තියෙනවා. ධම්මවිචේ සම්බොජ්ජංගං කෝ කස්සප. විරිය සම්බොජ්ජංගං කෝ කස්සප කියලා ඒ වෙලාවේදී අර කලින් Taman අති කරගත්තා වූ ඒ මානසික ධර්ම එහෙම නැත්නම් කුසලතා මතක් කරලා දෙනකොට එතනදී එහෙම නැගිටලා ලෙඩ සනීප වෙනවා. ඉතින් ඒක අර බුරුම රටේ ස්වාමීන් වහන්සේලා මම හිතන්නේ ලංකාවෙත් ඇති. බුරුම රටේ ස්වාමීන් වහන්සේලා මතක් කරනවා මේ සත්ත බොජ්ජංග ධර්ම වල දැන් නමයක් නම පොලකම මේ වීරිය සඳහන් වෙනවනේ. සතර සම්‍යක් ප්‍රදාන් වීරිය, විරිය ඉන්ද්‍රිය, විරිය බලය, විරිය බොජ්ජංගේ සහ විරිය අංග වශයෙන් සම්මා වායාම වශයෙන්. නමුත් එකම එක පොලකයි සම්බන්ධ වෙන්නේ මේ පස්සද්ධි චෛතසිකේ. පස්සයි චෛසිකේ හම්බෙන්නේ මේ බොජ්ජංග ධර්ම වල තමයි. බොජ්ජංග ධර්ම වල ඒ පස්සද්දි චෛසිකේ තමයි කියනවා මේ සුවසේවාව කියන ලෝකේ ඇති කරලා දීලා තියෙන්නේ. කෙනෙකුට තමන්ගේ කය හිත සනීප කරගන්න ඕන නම් සංසිඳ වීම තමයි තේරුම් ගන්න ඕනේ. අවිශ්චීල පටන් අරගත්තොත් ශක්ති වහානියක් සිද්ධ වෙනවා. අවුලක් ඇති වෙනවා. සංසිද්ධ වීම කරන්න එක තමයි කරන්න තියෙන නිසා සරුවචනාංශයේ ගිහිල්ලා බොජ්ජංග ධර්ම ටික සාකච්ඡා කරනකොට නැත්නම් දේශනා කරනකොට ඒ සංසිද්ධ වීම ඇතිල. දැන් සරුවචනාංශලේට වෙච්ච ලාවෙත් ඒ ස්වාමීන් වහන්සේට මතක් කළා කියනවා මම ලෙඩ බලන්න ගියාට පස්සේ මට බොජ්ජංග ටිකක් දේශනා කරන්න කියලා. කියන්නේ සරුවචන් වහන්සේට පවා අවශ්‍යයක් වෙනවා. ඒ පිළිත් අහනකොට ඇති වෙන ඒ ශක්තිය ලබා ගන්න. ඒක කෙරුවට පස්සේ මේ සරුවචන් වහන්සේගේ ලෙඩ අහෝසි වෙලා ඉතින් අද තියෙන මේ භෞතික ක්‍රම සහ උපක්‍රම වෙනුවට එදා තිබිලා තියෙන මේ පස්සද්ධිතයිසිකේ ඇති කරගන්න එක. ඒක පස්සම්බණය කියලාත් කියනවා. ඉතින් මේ පස්සම්බණේ සඳහා තමයි අපි පස්සම්බයං කාය සංඛාරං කියලා භාවනා කරනකොට මේ ආස්වාද ප්‍රසවාස දෙක සංසිඳ වීම ඉගෙන ගන්න. අපි දන්නවා සතිපට්ඨාන සූත්‍රයේ පළවෙනිම චතුස්කයේ දීගං වාත තන්තෝ දීගං වාපස්ස තන්තෝ සබ්බ කාය පරිසංවේදී ඊට පස්සේ පස්සම්බය කාය සංකාරම් කියලා. එතකොට මේ අවිසිච්ච කායකින් වාඩි වෙච්ච යෝගාවචරයා අවිසිච්ච ආනාපානකින් වාඩි වෙච්ච යෝගාවචරයා හිමීට ඒ කයේ සංසිඳ වීම නැත්නම් ආස්වාස් ප්‍රසවාස කය කියලාත් මේකට කියනවා. සංසිඳීම ඉගෙන ගත්තට පස්සේ තේරෙනවා මොන දේ කෙරුවත් ඕක ඇවිස්සෙනවා. ඒකට ඒක විසින් සංසිද්ධ වීම සඳහා බුදිය ගන්න බබේකට නැලවිලි කවි කියන වගේ එකක් තමයි කරන්න තියෙන්නේ. බබා නිදා ගන්න බබත් ටික සෙල්ලම් කරලා මොනවක්වත් කරන්න බෑ. නැලවිලි කවියක් කියන තමයි භාවනා ගෙනියන්න ඕන. ඉතින් ඒ වෙනකොට මේ කාය සංස්කාරයන්ගේ පස්සම්බන සංසිද්ධිය සංසිද්ධ වීම සිදු වෙනකොට ඊට කලින් ওই මෙනෙහි කිරීම ආදී දේවල් සංසිද්ධ වෙලා තියෙන්න ඕනේ. මොකද වචී සංකාර සංසිද්ධ වෙලා තියෙන්න ඕනේ ඊට කලින්. නිසා ඊට ඉස්සෙල්ලා අපි නැලවිලි කවියත් හයියෙන් කියනවා කකුල් දෙකක් තුලියට හොල්ලනවා තොටිල්ලත් හයියෙන් පද්දනවා ඒව කර කර තමයි බබා නතු කරගන්නේ ඊට පස්සේ එහිම ඊට එහිම ඊට එහිම ඒක නැති කරගන්නකොට ඒ ආයම්මා නැත්නම් ඒ අම්මා තන් ඒ කිරියම්ම දැනගන්න ඕනේ දැන් බබා ඒකට නිින්ද පැත්තට වැටුණාද කියලා. අන්න ඒ පස්සම්බණය තමන්ගේ කයයි තමන්ගේ හිතෙයි ඇතිවීම අවබෝධ කර ගැනීම ඒ යෝගාවචරය විසින් තමන්ගේ කායයට සහ තමන්ගේ හිතට කරන මයි කරුණාවක් විදිහට කියන. තමන්ට තමන් අත්ත කුසලයේ කැමති කෙනා තමන්ගේ තමන් අර්ථ සිද්ධිය කැමති එක්කනා මෙච්චර දඟලවන මේ හිත කය දෙක සංසිඳ වීම සංසිඳ වීම තේරුම් අරගන්න ඕනේ මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට ඒක කරලා දෙන්න බෑ. තමන් දැනගන්න ඕනේ. ඒක ඔය ලෙඩ සුවගෙන එනකොට වෙන වගේ එකක්. ඊට පස්සේ පස්සම්බයං කාය සංඛාරම් කියලා ගියාට පස්සේ එයාට ප්‍රීති සුඛ පහළ වෙන්න පටන් අර ගන්නවා. ඒ ප්‍රීති සුඛ තමයි ලෙඩක්සෝ වීගෙන එනකොට එන කර්මන්‍ය භාවය හරහා ඒ කෙනාට පේන්න පටන් අරගන්නේ. අර ධර්ත ගති නැති වෙලා හිත සැහැල්ලු වෙන්න පටන් අරගන්න. ඒක හොඳට අවබෝධ කරගන්න ඕනේ. ඒ විස බීජ ශක්තිය නැති වෙලා රෝග ශක්තිය නැතිලා දැන් කය සුවසේවාව පැත්තට එන ගතිය එතකොට යාට තේරෙන්න පටන් අර ගන්නවා ඒ මම මේ මතක් කරන්නේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන එක පීටි පරිසංවේදී සුඛ පරිසංවේදී ඊට පස්සේ චිත්ත සංඛාර පරිසංවේදී කියලා ඊට යට මට්ටමේ තියෙන අය කය සහ වචනය සංසිඳුණට හිතේ වේදනා සංඥා චෛතසික දෙක ඇවිස්සලා තියෙන ගතියක් තියෙනවා. වේදනා සංඥා චෛතසික දෙක තමයි චිත්ත සංඛාර කියලා කියන්නේ. ඉතින් ඒක දිහා බලලා ඊගාට පස්සම් බයං චිත්ත සංඛාරං අස්සසි සාමීති සික්කති කියලා අර හිතේ තියෙන මේ ලෙඩේට තියෙන බය, කාය ජීවිත අපේක්ෂා භාව නිසා තියෙන බය දැකලා ඒක සංසන් සම්තිඳවනවා කියන්නේ කොය ඇනස්තීසියා වලින්වත් මසාජින් වලින්වත් මොකකින්වත්ම කරන්න බෑ. ඒක කය සංසන්දනය කරගන්න පුළුවන් හිරිවට්ටන දේවල් වලින් ඇනස්තීසියා දී. මේක දැකලා පුරුදු කරගත්ත කෙනෙකුට බලලා පුරුදු කරගත්ත කෙනෙකුට මේ කය සංසිඳීගෙන යනකොට නැත්නම් අපේ ආස්වාද ප්‍රසාර සංසිඳීගෙන යනකොට ඒක දිහා මේ වෙච්ච දේ හොඳයි මේ කෙලෙස් අඩුවීමක් වෙන එක ප්‍රතිපදාවේ දියුණුවක් කියලා දන්නවනම් ඒ වුණත් එයාගේ සමහරට අර හිතවිලි ඇවිස්සෙන ගතියක් එන්න ඉඩ තියෙනවා වේදනා කය නොදැකිට නොදැක්ක පුංචි පුංචි වේදනා හැම තැනම නිකන් මේක අලු කොටකට ගලක් ඇහුවා නැත්නම් කඩිකුලක් කොළුවට දැම්ම වගේ ඇවිස්සෙන ගතියකුත් එන්න පුළුවන්. ඒ වගේම ඒකට මෙහෙම කරන්න ඕනේ එහෙම කරන්න ඕනේ කියලා එන ගොඩ පෙරක දෝරුකුණොත් ඕන තරම් එන්න පුළුවන්. එයා දැනගන්න ඕනේ ඒක මේ මේ මගේ වැරද්දක් නිසා වෙන එකක් නෙවෙයි. මේකටත් කරන්න තියෙන ගොරෝසු ආස්වාසය සියුම් ආස්වාසයක් කර ගැනීම සඳහා සියුම් ආස්වාසයක් අතිසියුම් ආස්වාසයක් කර ගැනීම සඳහා කරන්න වගේ මේ වේදනා සංඥා චෛසික දෙක දිහා බලාගෙන ඒක සංසිඳ වීම සඳහා කුමක් කළ යුතුද කියන එක යමක් කිරීමෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි අකිරියෙන් නොකිරීමෙන් කරන්න වෙනවා. එතකොට කියනවා පස්සම්බයං චිත්ත සංඛාරං කියලා මේ චිත්ත සංස්කාරයන් එමීට එමීට සංසිඳෙන්න පටන් ගන්නවා. ඒක ඍජු සම්බන්ධයක් තියෙනවා රෝග සුව කිරීම සඳහා. නැත්නම් රෝගියා සුව වෙන අවස්ථාවේදී ඒ රෝගියාගේ හිතකය අවිස්සෙන දේවල් සිද්ධ වෙන්න පටන් අරගත්තොත් අර රෝගය සෝවීමේ වේගය අඩු වෙනවා. රෝගියාට අවශ්‍ය වෙනවා ඒකට ඒකට ගැළපෙන පරිසරයක්. ඉතින් ඒ පරිසරය දෙන්න තමයි අපි ස්පිතාල හදලා තියෙන්නේ රෝගියාට අවශ්‍ය පරිසර ලබා දෙන්න. නමුත් ඒක ඒ පරිසරයට වැඩිය තදින් බලපානවා යෝගාවචරය මේ කය සංසිඳ වීමේ කෘත්‍ය භාවනා කරලා තේරුම් අරගෙන තිබුණා නම් මම කලබල වෙච්ච කයකින් පටන් ගත්තට කොහොමද මම ඒ ක්‍රමයෙන් සංසිඳවන්නේ කියලා කය කලබල වෙච්ච වෙලාවක හොඳ වැඩේ තමයි ඒ කලබලේ තියෙද්දිම පුළුවන් තරම් ක්‍රියාකාරීව කරන භාවනාවක් විදිහට සක්මන් භාවනාව කරලා ඒකට ගැළපෙන තාලෙට ගිහිල්ලා සක්මන හරහාම යම් ප්‍රමාණික සංසිද්ධ වීමක් කරනවා ඒක හොඳයි. ඊට පස්සේ කියලා පරියන්කයට ගියොත් කෙලිම පරියන්කයට ගියාට වැඩිය මොකද්දෝ යාදන ගතියක් තියෙනවා. අන්න ඒ වගේ මේ හිතට මතුවෙන වේද ලෙඩක් ආපු වෙලාවක හිතට මතුවෙන ඒ අනිශ්චිත භාවයේ බය, චකිත ගති වේදනා සංඥා වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒක දිහා සංසිද්ධ වීමේ කටයුත්ත කරන්ඩ යෝගාවචරය භාවිත මනසක් ඇති කෙනෙක් නම් හරි ලේසිකමක් තියෙන. ලේසි කියලා කියන්නේ 100ක් ලේසියක් නෙවෙයි වාසියට හිටිනවා. නමුත් මේ මේ මානසිකත්වයේ ලබලා දෙන්නේ රෝගියාට සුවවීම තියෙන Tamange අතේමයි අනික් අයට පුළුවන් කරන්නේ උදව් උපකාර කරන එක විතරයි කියලා. ඒක තමයි ඔය බොජ්ජංග ධර්ම වල ගොඩාක් කරන්නේ. දැන් උනත් අසෙන් පිච්චාම ළඟට ගිහිල්ලා බොජ්ජංග පිළිස දේශනා කරනවා. දේශනා කරපුවාම යාට සංසිඳ වීමක් තියෙන බෑ. සංසිඳ වීම වෙන්න නම් බොජ්ජංග මතක් කරලා දෙනකොට ඊට කලින් එයා ළඟ වඩන ලද යම් ප්‍රමාණයක බොජ්ජංග තියෙනවා. බොජ්ජංග සූත්‍රය දේශනා කරලා බොජ්ජංග වැඩින්නේ නෑනේ. වැඩිච්ච බොජ්ජංගේ මතක් කර ගැනීමක් මෙතන අවශ්‍ය වෙනවා. එතකොට යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා මේ ලෙඩේ සුවවීමට මමම ඒකට ලෑස්ති වෙන්න ඕනේ මගේ සූදානම තියෙන්න ඕනේ ලෑස්ති වෙලා යන ගතියක් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා භාවනා කරන වෙලාවක පරියන්කේ හෝ වේවා සක්මණේකදී හෝ වේවා තමන්ට අධික වේදනාවක් ආපු වෙලාවක නුරුස්නා ගතියක් ආපු වෙලාවක මේ යෝගාවචරය මේ අභ්‍යාසයේ තමයි මේ පෙරහුරු කරන්නේ. අනපේක්ෂිත විදියට දැඩි වේදනාවක් එනවා සමහරවිට අපි පාවා දෙනවා. පාවදීලා එක්ක ඉරියවට නැහිట్లా යනවා. එහෙම නැත්නම් අපි කකුල පොඩ්ඩක් දිගාරිනවා. ඉතින් එතෙන්දී අපි දන්නවනම් අධික වේදනාව නිසා මං ඉරියව මාරු කරා. මාරු කරාට පස්සේ කොච්චර ඉක්මනට නැවත මට හිත මගේ ඉරියවකට ගන්න පුළුවන්ද කියලා. උදාහරණයක් වශයෙන් කියනවා අපි කරගන්න බෑ. ඒ නිසා අපි පරියන්කෙන් නැගිටලා යනවා. පරියන්කෙන් නැගිටලා ගියාට Taman ඒ ඉරියව වෙනස් කරපු නිසා ඇතිවෙච්ච සැහැල්ලුව එහෙම නැත්නම් මේ කයර දීපු පහසුව නැගිටතර පස්සේ ඒ නැගිටපු කයට හිත යදවීම සඳහා සතිය යදවීම සඳහා අපිට කොච්චර ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියන එක බලනවනම් නැගිටට හානියක් වෙන්නේ නැහැ. අන්ත එහෙම නැතුව නැගිටට පස්සේ මොකක්වත් නැතුව හැඟුමුද හරලා වෙන වෙන දේවල් කරන්න ගියොත් නැගිටීම බුබ්බඩ ගතියක් වෙනවා කම්මැලි ගතියක් වෙනවා බයක් වෙනවා. අපි හිතව නැගිටින්නේ නැහැ. අපි කරන්නේ නිකන් කකුල පොඩ්ඩක් දිගහැරලා වගේ බලලා එතකොට අර තිබුණු දැඩි බන්ධන තද වෙච්ච ගතිය අයින් කරලා Tamanට දැනගන්න පුළුවන් නම් මේ අහවල් හේතු නිසා මම කකුල දිගහැරියා දිගහන වෙලාවෙදී මම SMS දානවා slowly mindfully silently කකුල දිගාරින්නේ යෝගාවචරයක් විදිහට ඒක සතියෙම කරනවා ඊට පස්සේ ඒකෙන් කිසිම සද්දයක් නොඇතෙන විදිහට කලබල වෙන්නේ නැති විදිහට කරලා දැන් මේ කකුල දිගහැරියාට පස්සේ මට නැවතත් අරමුණට හිත ගන්න පුළුවන් ගතිය. එහෙම නැත්නම් Tamange කයට නැවත හිත ගන්න පුළුවන් ගතිය බලලා ඒ යෝගාවචරයට වැටහෙනවා නම් මේ කකුල අහිර කරගෙන ඒකෙන් පොරකකා ඉන්නවට වැඩිය පොඩි බුරුලක් දීලා ඒ බුරුලෙන් පස්සේ සතිය පිහිටවීම ලේසි වෙනවයි කියලා එහෙනම් කියන්න පුළුවන් කකුල දිග ඇරීමෙන් කිසිම හානියක් වෙලා නැහැ වාසියක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කකුල දිගාරෙන්ට ඉස්සල්ලා සතිය තියෙනා වගේම දිග ඇරියට පස්සේ අර වේදනාව නිදහස් වෙන්න ඇරලා ඒකට උපක්‍රම කරන්න. ඒ උපක්‍රමයෙන් පස්සේ මොකක්ද ඇතිලා තියෙන ලාභය කියලා පරීක්ෂා කරලා බලන්න නම් කකුල වේදනාව එනකොට බලන්න ඕනේ. වෙනස් වෙනකොට බලන්න ඕනේ. ඒක නැති වෙනකොට බලන්න ඕනේ. අන්න ඒ විදිහට ඒ සිද්ධියේ මුලැමැදාක බලන්න ගත්තොත් මේ ආස්වාස් ප්‍රසවාසයේ මුලැමැදාක බලනවා වගේම ක්‍රියාවලියක් තියෙයි. ඒක නිසාම ඒ කියන්නේ මේ පරියංක භාවනාවකදී අපි සීළු වැඩ බහාතවල අතක් උඩ අතක් තියාන ඇස් දෙක වහගෙන මේ කරගෙන ඉන්න වෙලාවේදී අපිට පැමිණෙන වේදනාවක් එනවයි කියලා කියන්නේ ඒ බුදුම ස්වාමීන් වහන්සේ කියනවා ශිරි දෙව්දුව ගෙට වැඩියා වාගේ දැන් ওই වේදනාවේ මුලමයි කාද බලන්න පුංචි වේදනාවක් අරගෙන මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි බලන්න බලනකොට තේනවා වේදනාවේ අවසානයේදී ලොකු කර්මන්‍ය භාවයක් එනවා ඒක අපි හුඟක් වෙලාට පන්නනවා දන්නේ නැතිකම නිසා පටිගය නිසා බැලුවොත් වේදනාවේ දුක් වේදනාවේ හැමාරේ සැප වේදනාවක් තියෙනවා. ඊට පස්සේ යාට තවත් සම්බන්ධයක් තියෙන පටන් ගන්නවා ලොකු දුක් වේදනාවක හැමාරේ ලොකු සැප වේදනාවක් තියෙනවා. නමුත් මේ ලැබෙන මේ දුක ගෙවන් කිරීමෙන් ලැබෙන මේ සැප විඳින්න නැත්තම් අද්භූති විඳින්න නැත්තම් සමාදම් වෙන්නේ නැත්තම් එහෙනම් යෝගාවචරක තියෙන අර පටිඝානුසය තමයි තරින් වැඩ කරන්නේ. පටිඝානුසය වෙනුවට ඒකට සමාදන් වෙලා කෙරුවොත් එන එන වේදනාවක් හරහා අපි එකම දෙයම තමයි නැවත නැවත තහවුරු කරගන්නේ වේදනාව හැමාරේ බලන්න තරම් ඉවසීමක් තියෙනවා නම් බලන්න තරම් සතියක් තියෙනවා නම් ඒක බලන කෙනාට වාසියට හිටිනවා සුවසේවාව බලන්න නැති වුණොත් අපි හැමදාම වේදනාව ගැන අර ඇඹුල් අදහසම තමයි වැරදි අදහසම තමයි ගත කරන්නේ මෙන්න මේක දිගට දිගට කරගෙන යන්න පුරුදු වුණොත් එයා දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියලා කියනවා. එනේන දුක වැඩි කර කර වැඩි කර කර සතියට යට කරනවා. ඉතින් ඒ නිසා පණ්ඩිත ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා භවනාදී පැමිණෙන දුක සිරිදෙව් දුවකට වැඩි ආවායි කියලා ගණන් ගන්න කියලා. මහසිසයිඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා භාවනා ජීවිතයේ හැම විපස්සනා ඥානයක්ම පහළ වෙන්නේ තද බල දුකක එහා පැත්තේ කියලා. ඒ නිසා දුක හමාර වෙනකොට ඒ වාසිය ගන්න ඒ අත්වාසිය ගන්න ලෑස්තිලා ඉන්න ඕනේ. එහෙම නැතු අයියෝ මෙච්චර භාවනා කරද්දී මට ඊට වැඩිය දුකක් ආවා මේක මොන කරදරයක්ද කියලා ඒ දුක පිළිබඳව පසුබාච්ච අදහසකින් ගියොත් දුකත් වෙදිනවා. නමුත් ඒක එහා පැත්තේ තියෙන ඒ වාසිදායක අවස්ථාව තේරුම් ගන්න හම්බෙන්නේ නැහැ. ඒ එතන ඒ තියෙන වීරිය යමක් කිරීමක් නෙවෙයි එතන තියෙන ප්‍රඥා ගෝචර වීරියක් නැත්නම් වීරියට ප්‍රඥාව එකතු වෙනවා. මේ වෙලාවේදී නිරීක්ෂණය නතර කරන්න එපා. නතර කරන්න මායя සැලසුමක් හදලා තියෙන්නේ. කෙලෙස් සැලසුමක් හදලා තියෙන්නේ. ශරීර ආසාව සැලසුමක් හදලා තියෙන්නේ. ජීවිත ආසාව සැලසුමක් හදලා තියෙන්නේ. මට පුළුවන්ද ඒක ප්‍රයෝජන ගන්න කියලා බැලුවොත් අර එන එන දුකක තියෙන තීව්‍රතාවය සහ ඒකේ මුලමදාග බැලීම තමන්ගේ භාවනාවේ දියුණුවක් භාවනාවේ උසස් මට්ටමක් ඒක මේ මනුස්සාත්ම භාවයක් ලැබුව කෙනෙකුට ඇර මොනම භවයකවත් ලබන්න බැරි එකක්. අපි හිතන්නේ මේ මේක පිළිබඳව කුසීතය හිතන්නේ මේ භාවනා කරන්න දුක නැති කරන්නේ මේක මලහත් විලව්වේ කවදාකවත් නැති විදිහට ඉඳගත්තට පස්සේ අතනකක් කියනවා මෙතනකක් කියලා නැද්ද කිය විතරක් කියලා දමල ගහලා යන්නේ කනේ අපි සාමාන්‍යයෙන් කරන්නේ. පිටිකල ගිහිල්ලා අහනවා දුක නැති කරන්න කතා කරනකොට මොකද තිබුණ නැති දුකක් නමට ඇවිල්ලා තියෙන්නේ කියලා. නමුත් ඒක තමයි දුක්ඛ සත්‍ය බුදුහාමර ඉස්සල්ලාම තියලා තියෙන්නේ කියලා කිව්වොත් මම හිතන්නේ ඕගොල්ලෝ ඊගාරිටිච් එකට එන්නේ කන්නේ එහෙම වුණොත්. නමුත් අවසාන තීන්දුව කරන්න වෙන්නේ ඒකට තමයි. ඒ නිසා කියලා බැලුවොත් එහෙම හරි ඒක ඇත්ත ඔබ කියන කතාව ඇත්ත කවුරුත් මෙතෙන් දෙන්නේ මේ මේක මේ ඇනස්තීසියා එකක් කියලා හිතාගෙන. ඒ වුණාද මේක මේ සූස්තියක් කියලා හිතාන මේක සූස්තියක් තමයි මුලදී පහු වෙනකොට පැමිණෙන දුකට වැඩි වැඩියෙන් මොන දීමේ ශක්තියක් තියෙනවනම් ඊට වැඩිය අද අරිට වැඩි දුකක් ඇවිල්ලා කිඳිරි ගන්න නැතු ඉන්න පුළුවන්කමක් තියෙනවද කියලා බැලුවොත් ඒක පැහැදිලිම උපමානයක් අපි භාවනා දියුණු වෙලා තියෙනවද නැද්ද කියලා. එතකොට අපි දන්නවා අපි මේ යන්න හදන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න කියලා. ඒක අවබෝධයක් තමයි තේරෙනවා ඊයේ මෙන්න මෙච්චර විතර දුකකට මට ඉන්න පුළුවන් මම ඒක නැගිට අද ටිකක් වෙලා ඒක දිහා බලන්දලා නැගිටින්නේ. හෙට වෙනකොට මට ඒතියෙදී e යන්න පුළුවන් කියලා අර ඉවසීමේ ශක්තිය දිගට දිගට එනවා. ඒ නිසා මම 1979 මං හිතන්නේ. ඔව් 79 වැඩමුළුවකට සම්බන්ධ වුණා ඔය මුනිද ජීතුමත් එක්ක ඔය ගෝයන්ක ජීතුමත් එක්ක එකට වැඩ කරපේ එක්කනේ. එතුමා කතා කරලා කියනවා අපි මේ අමෘතේ බලාපොරොත්තු වෙනවා නම් අමෘතේ විඳ ගන්නට මෘතය අත්දකින්න වෙනවායි කියලා. මෘතය කියලා කියන්නේ මෘතය කියලා කියන්නේ මරණය. මරණ වේදනාව හා සමාන වේදනාවක් විඳලා ඒක එහා පැත්තට සතියෙන් එහාට ගිය දවසේ තමයි සෝවන් මාර්ගඵලය ලැබෙන්නේ කියලා. ඒ නිසා අපි වැඩමුළුවෙන් වැඩමුළුවට අත්දැකීමෙන් අත්දැකීම කරන ඊට වැඩිය ගැඹුරු වේදනාවක් ඇවිල්ලා වේදනාවක් නැගිටින්න නැතුව ඉඳලා සතිය පවත්තලා ඒකේ එහා පැත්ත දකින්න එක ගැඹුරු වේදනාවක Nirodhe පැත්ත දකින්නකොට තේරෙනවා කලබල වෙලා ගියොත් මොනවක්වත් කරන්න බෑ. නමුත් Tamangeම ඉතිහාසයේ තියෙනවානේ මම ඊට ඉස්සර දාස්සේ මෙන්න මෙච්චරක් වෙනකන් ගිහිල්ලා තියෙනවා. ඒතියෙදි මට දරාගෙන යන්න පුළුවන් වුණා. මං ඊට වැඩිය තව ටිකක් වැඩියෙන් අල්ලලා අද තවත් එහා පැත්තට යන්න ඕන කියන කාරණාවට බැස්සොත් ඒ වැඩේට මායя බයයි. ඒ මායя අපිට කරදර කරන්නේ ජීවිතේ සහ කයට තර්ජනය කරලානේ. එචි අපි ඒක මෙතෙක් ගෙවලා තියෙන දැන් 60ක් 65ක් 70ක් 80ක් ගෙවලා තියෙනවා. ඉතින් මාරයා ඊට පස්සේ 85 බෝලයක් දානවා. ඒකටත් ලෑල්ල අල්ලලා හරි බේරෙනවා. ස්කෝ කරන්න බැරි වුණත් අවුට් එකක් ගන්න නැතුව බේර ගන්නවා. කරගෙන කරගෙන කරගෙන යනකොට මාරයා අන්තිමට මේ අපිට බය කරන්නේ මේ අපිට අපි හැම දෙයකටම පොළඹවන්නේ මරණයේ තර්ජනය. යම් වෙලාවකට ඒ මරණ තර්ජනයේ Tamange ආර්ය පරිශ්‍රණය කරගෙන ඊට වැඩිය පරාජය තත්ත්වයක් රෝගී තත්ත්වයක් පශ්චාත්තාප තත්ත්වයක් ඉච්ඡාබංගත තත්ත්වයක් තියෙද්දි සති ධාරාව පැවැත්වීම මානසිකාරය පැවැත්වීම පුරුදු කරන පුරුදු කරන ගිහිල්ලා කවදා හරි මේ යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ මරණයත් ඇත්තටම බදවල අභියෝගයක් තමයි. හැබැයි ඒක මරණය එnde ඉස්සෙල්ලා අපි අර ආපු ගමනින් 30ක වේදනාව 40ක වේදනාව 50ක වේදනාව 60ක වේදනාව යනකොට Tamanට දැකලා තියෙනවා නම් ඉවසීමේ ශක්තිය වැඩිවීමක් වෙලා තියෙනවා කියලා. එයාට තේරෙන පටන් ගන්නවා මේක තව දුරටත් කරගෙන යන්න ඕනේ. එහෙම කරගෙන කරගෙන යනකොට යනකොට එයාට තේරෙන්නේ භවනා කරන කෙනාට තේරෙන්නේ මේ මරණ වේදනාව හරහත් සතිය පවත්වා ගන්න පුළුවන්. මරණයෙන් එහා පැත්තට සතිය ගෙනියන්න පුළුවන් කියලා. ඒක බුදුරජාණන්සේ ඇත්තටම මේ සෝතානුද්දහත සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. යම් කිසි කෙනෙක් මේ සාරුවඥ සාසනය එහෙම නැත්නම් මේ ප්‍රතිපදාව සුතා දතා ಪರಿචිතා සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා ditthiya suppati vijjha කියන විදිහට මේ බණ අහලා සුත්තමේ වශයෙන් අහලා දතා මේක හිතේ තියාගෙන ධාරණය කරලා ಪರಿචිතායක ක්‍රියාවත් කරලා සුත්තා දතා ಪರಿචිතා මනසානුපෙක්කිතා කල්පනා කරලා බලනවා මේක මේ කෙලවරක් කරන්න බැරි දුක් කැමරද්ද මේ කරන්නේ එහෙම නැත්නම් Taman තුලම මේ ප්‍රතිශක්තියක් වැඩි වීමක් ඉතිහාසයට සාපේක්ෂව වෙනවද මනසානුපෙක්කිතා ditthiya suppati vijjaya තේරුම් ගන්නව නෑ නෑ මට එන්නේ එන්නේ එන්නේ මෙතන වර්ධනයක් තියෙනවා මට පේනවා වෙනද මං අඬ අහෝ ගන්න දේවල් වලට දැන් අඬ අහෝ ගන්න හැබැයි තවත් ඉස්සරහට කරන්න වෙන බව දන්නවා කියලා Tamange දෘෂ්ටියට මේක එකතු වුණා නම් ඒ කෙනා මරණයෙන් පස්සේ නෑ බුදුචානන් ඉදිරිපත් කරන මේවයි ඒ වෙන්ටමට භාවනා කරපු එක්කනා ඊටාත්ම හිත වික්ෂිප්ත වෙන විදිහේ මරණයකට ලක් වෙනවා සුනාමියකට අහු වෙනවා, ඇක්සිඩන්ට් වෙනවා, පිළික එනවා. එතකොට ඉතින් ඔක්කොම හැඳි ගෑවිලා යනවනේ. එහෙම වුණත් ස්වර්ගයට යනවායි. එහෙම වුණත් මනස යන්නේ සුගතියකට කියලා. සුගතියට ගියාට පස්සේ කල්පනා කරලා බැලෙන නැවත සලකා බැලීමක් සුගතියට ගියාම සිද්ධ වෙනවා. ප්‍රතිවේක්ෂාවය කල්පනා කරලා මම මරණ වෙලාව ඉතාම දුක්ඛිත. නැත්නම් අහුල් සාගත මරණයටපත් වෙන හේතියෙදිත් මම කොහොමද මේ ස්වර්ගයකට වැටෙන්නේ කියලා. එතකොට සතිය පිහිටන ගතියක් තියෙනවා කියලා. අහකට වචනයක් එක පාවිච්චි කරනවා සතිය නැවත පිහිටලා කියනවා ඔබ ගියාත්ම මෙච්චර දුර භාවනා කරලා තියෙනවා. ඒ නිසා මරණ වේලාවේදී සතිය Taman ගෙනියන්න ඕන තැනට ගෙනියන. මගේ මනසෙන් නෙමෙයි කෙරෙන්නේ. ඒක ඒ වෙලාවේ හිත අවුල් වෙලා තියෙන්නේ සතිය පිහිටියාට පස්සේ අමාරුවෙන් යාට තේනවලු මේ වෙලාවේදී සතිය තමයි මේ මා වෙතින්දී මෙහෙवला තියෙන්නේ කියලා. ඉතින් ඒ තරමට සතිය පෙරමුණ අරගෙන තමන්ව හසුරවන්න පුංචි සතිය නෙමෙයි මේ කතා කරන්නේ. ඒක අඛණ්ඩ සතියක් වෙන්න ඕනේ, වේපොළ සතියක් වෙන්න ඕනේ, සුපතිට්ඨිත සතියක් වෙන්න ඕනේ. ඒ සුපතිට්ඨිත භාවයේ තේරෙන්නේ තමන් ඉදිරියට පැමිණෙන බාධාවලදී චරුචරු ගන්න නැතුව නොපැකිල ඉදිරියට යන ගතිය. ඒ ඒ විදිහට නැවත සතිය පිහිටියාට පස්සේ එයාට තේරෙන්න පටන් අර ගන්නවා අපි මේ සති ධර්මයේ ආරක්ෂා කරනවා නම් සති ධර්මයේ අපි ආරක්ෂා කරනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා කියන්නේ තමන් ඒ ධර්මයේ ආරක්ෂා කරන්නේ නැත්නම් ඒ ධර්මයට තමන් ආරක්ෂා කරන්න බෑ ඉතින් ඒක තේරෙන්නේ ඔය වගේ අපිට බරපතල වැඩක් කරන්න තියෙන වෙලාවෙදි ඒ හරහා සතිය පවත්වන්න පුළුවන් එහෙම නැත්නම් ගමනක් යන්න තියෙනවා ඒ හරහා සතිය පවත්වන්න පුළුවන් නැත්නම් බඩ පිරලා බඩ ගිනි වෙලා මොකක් හරි පුළුවන්. ලෙඩක් ආපු වෙලාවයි පුළුවන් ද කියලා. ඒ බව නැත්නම් ඒ බවට පරිශ්‍රණය කරන්න අපිට ලක්ෂිකුත් එකක් අවස්ථා තියෙනවානේ අපිට වැඩ තියෙනවා අපිට ගමන් තියෙනවා අපිට ලෙඩ තියෙනවා අපිට බඩගිනි වෙනවා. ඒ හැමදේම මේක හරහා පුරුදු කරන වෙලාවේදී සතිය කියන චෛතසිකය පිහියක් ගන්නවා වගේ එන්න එන්න එන්න එන්න එන්න ටියුණු වෙනවනම් එයාට මේ මරණ අවස්ථාවේදී පවා මේක හරහා යන්න පුළුවන් බව ඒක ඔය මේ අච්චරා සංඝාත අච්චරා සූත්‍රය සඳහන් කරලා තිනවා ඒ ස්වාමීන් වහන්සේ දරුණු අටුවචාන් වහන්සේ තමයි විස්තර දෙන්නේ දරුණුම ગેස්ට්‍රයිටිස් එහෙම නැත්නම් ආම වාතිකින් පෙළෙනවා. ඒ වුණාට ප්‍රතිපත්ති අතාරින්නෙත් නැහැ. ඒ සාංශ කට්ටියට කරදර නිසා කැලියට ගිහිලා ගල් වෙන කාරී මේ භාවනා කුටියකටලා භාවනා කරනවා මොනම විදියකට ඉඳගෙන ඉන්න බෑ. ඒ තරම්ම මේ බඩේ දැවිල්ල එනවා. ඊට පස්සේ යාම්දුරෝ සක්මණේ ඇතුලේ සක්මණේ වැලක් ගැට ගහගෙන රෙදි වැලක් වගේ ඒකේ එල්ලිලා මේ පැත්තෙන් පිටිය අල්ලගෙන සක්මන් කර කරම සක්මන් කරගෙන ඉන්නවා යනවා හිත මාරාන්තික තත්යකට. ආයේ පුළුවන් විදියට භාවනා කරනවා. ඔහොමම ඉන්න වෙලාවක එක වෙලාවක ඇත්තටම මේ ශාසය සක්මණේ මැරලා වැටෙනවා. මැරලා වැටුණට පස්සේ ගිහිල්ලා තුෂිත දිව්‍ය ලෝකේ අප්සරාවන් 500ක් විතර ඉන්න තැනක ගිහිලා උපදිනවා. ඒ සෝනසර බෙන්නේ භාවනාවේදී නිින්ද ගිහිලා හීනයක් දකිනවා වගේ. මෙන්න හොල්මන් 500ක් ඉන්නවා ඉතරයි. ඊට පස්සේ ඒගොල්ලෝ මේ පංචතූර්ය නාද දීගෙන කතා කරලා කියනවා අපි ඔබතුමා එනකන් තමයි බලන්නේ. ඔබතුමා වෙනුවෙන් අනික ඕනම දෙවි කෙනෙකුට වැඩි විශාල මේ විමානයක් ඇවිල්ලා තියෙනවා. මේ විමානෙට ගිහිල්ලා අත තියන්න තිබ්බ ගමන් Tamanට මේක අයිති වෙනවා. ඒ කියන්නේ අර 500මත් අයිති වෙනවා. කොහොම දඬුවමත්. මේ මේ හාමුදුරුවෝ හිතාන ඉන්නේ දැන් මේ තාම හාමුදුරු කෙනෙක් මේ මං ඉන්න ආරණ්‍යයේ පෙරහැරක් ඇවිල්ලායි කිය. ඒ හාමුදුරුවෝ ඔළුව පාත් කර ගන්නවා බිමට සුරංගනාවේන්දියා අපචරාන්දියා බලන්නෙත් නෑ. කල්පනා කරලා බලන ය හද්දීයනේ මං කොච්චර අමාරුද මේ විවේකයක් හොයාගෙන හිටියේ දැන් මේ පිනට මට හම්බුනේ මේ හොල්මන් ටිකද මේක වෙන්න බෑනේ කියලා අර දේවංගනාව දැනගන්නවා මේ ස්වාමීන් වහන්සේට දැන් තබකෝලේ ඇවිල්ලා තියෙන කියලා ගෙනල්ලා කණ්ණාඩියක් අල්ලනවා ඇඟේ සයිස් එක. එතකොට පේනවා රාජාභරණ සහිත දේවාභරණ සහිත විශාල බලවත් දෙවි කෙනෙක්. එතකොට මේ ශාංශයේ කල්පනා කරලා බලනවා දැන් මම දෙවියෙක් නම් මට 이르දි බල ප්‍රතිහාර තියෙනවා. මට දැම්ම යන්න පුළුවන් බුදුහාමුදුර දකින්න. කියලා කියනවා මම මේ මේ විමානෙට අත තියන්නේ නැහැ. මම ඒ වෙනුවට මම මේක අවස්ථාව පාවිච්චි කරනවා සරෝජනස් වැඩ ඉන්නවා මම යනවා. ඒතකොට මේ 500 සුරංගනාවියෝ නැත්නම් සුරංගනාවිය අප්සරාවියෝ ඒත් එක්කම යනවා බුදුහාමුදුර කාඩේ. ගිහිලා එන්න දරුණු චේතන චෝදනාවක් කරනවා බුදුහාමුදුරන්ට. අච්චරාගත සංඝ අච්චරාගන සංගුට්ටම් පිසාචකන සේවිතං මේ මේ අප්සරාවන් කියලා කිව්වට සෝනස මට පේන්නේ මම පිසාච ප්‍රේත ලෝකයකට ගියා වගේ. මේ නන්දන වනේ කියන එක මාව මත් කරන සුළුයි. මා මේකද මම වහනකොට මට හම්බුනේ කියලා නිකන් බුදුරජාණන්සේ චෝදනා පත්‍රයක් දෙනවා. ඒ බුදුරජාණන්සේ බොහෝම tempත්ව කතා කරලා කියනවා උඹ ධර්ම රතේ ඉන්නේ පුතේ. ওই රතේ යන්නේ කෙලිම නිවනටමයි. කිසිම සද්දයක් එන්නේ ඔය දිවි ලෝකේ ගියත් ඒ කිසිම කෙනෙකුට ඔබ කෙලසන්න බෑ. උඹ ඒ තරම්ම ගිය ආත්මේ සත්‍ය වඩලා තියෙනවා කියලා ගාතපද 8යි දේශනා කරන්නේ ගාතපද 8යි වෙනකොට ඒ හාමුදුරුව එතනම රහත් වෙනවා. ඒ තරම් දරුණු වේදනාවක් විඳලා ගියත් දුක වේදනාව ආවත් අච්චරාමන් ලැබුණත් විමානේ ලැබුණත් එකකින්වත් හොල්ලන්න බෑ හිත. මොකද ඒ ටික කරලා තියෙනවා. ඒක නිසා භාවනාවට ඉස්සෙල්ලා තමන්තර මාරාන්තික මට්ටමකට අර සමහරලාට ඇත්තරම හුස්ම සංසිඳ යනකොටත් අපි එකපාරට හැවෑරියා වගේ බැලුම පුපුරලා ගියා වගේ තරුංගලේ නූල කඩලා ගියා වගේ කඩලා යamak සිද්ධ වෙනවා. එතකොට දුක් වේදනාවක් නෙවෙයි එන්නේ. එතකොට තමන් අර දන්න දේ ඔක්කොම එකපාරට අමතක වෙලා යනවා. ඒකත් සමහරෙකුට සෑහෙන බ්ලඩ් ප්‍රෙෂර් එක නගිනවා, සෑහෙන කොලෙස්ටරෝල් නගිනවා, සෑහෙන heart attack එනවා. ඉතින් ඒ බණ කියනකොට මං කියනවා TNT පෙත්තක් ගෙනල්ලා දිවයට තියාගන්නයි කියලා. heart attack එනකොට දිවයට තියාගන්න පෙත්ත තියෙන්නේ. ඉතින් හිතන්නේ නැහනේ කවුරක් භාවනා කරලා ඌව කරන්න වෙයි කියලා. ඒකට හිතාන් තියෙන්නේ නිකම්ම ඉන්ටර්සිටි එකේ ගිහිල්ලා බැස්සා වගේ දිවි ලෝකේ යන්නේ නේ බලන්න තියෙන්නේ මේ දුක් කරා නෙවෙයිනේ. නමුත් බුදුරජාණන්සේ දේශනා කරන්නේ මේ පැමිණෙන දුක් හරහා යෑමේ මේ ශිල්පේ දන්නවා නම් ඒක නා පැමිණෙන හැම දුකකින්ම තේරුම් අරගන්නේ මේක මට පෙරහුරුවක් කරගෙන යන්න පුළුවන් දෙයක් කියලා. නමුත් ඒ ඒ වගේ පොඩි ප්‍රශ්නයක් ආපු වෙලාවක මහානාම ස්වාමීන් මහානාම රජ්ජුරුවත් බුදු දනන්සේ ළඟට ගිහිලා අමතර ප්‍රශ්නයක් නගන එකත් ලෙඩවීමක් නෙවෙයි මේ වගේ අකරතැබ්බයක්. දැන් මහානාම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවට රජකම් බාරගත්ත රජ්ජුරුව. එයා ඒ වෙනකොට සකදාගාමි වෙලා ඉන්නේ. නමුත් රාජසභාවේ වාඩි වුණාට පස්සේ සමහරුන්ට මරණ දඬුවම තීන්දුව කරන්න වෙනවා. සමහරුන්ට කසපාර තීන්දුව කරන්න වෙනවා. සමහරුන්ට බරපතල වැඩ ඇතුව තීන්දුව කරනවා. ඒක පිටිපස්සෙන්ලා පූජිතයා කියන මේ වැරද්ද මෙයා බාරගත්තා නම් මේ වැරද්දට රාජනීති පොතේ තියෙන මේකයි. ඉතින් රජුරෝ ඒක අනුමත කරනවානේ. ඊට පස්සේ රජුරෝන කල්පනා වුණාලු මං වගේ මේ ධාර්මික රජ කෙනෙක් බුදුහාමතුරු මගේ නෑයා ඒ වුණත් මම මේ වගේ කලබල කලබල වෙච්ච වෙලාවක මරණය සිද්ධ වුණොත් මං කොයි වගේ තැනක ගිහලා උපදෙයිද මේ නොකරත් බෑ. සර්වඥාන්සේ එන තිබුණු රජකම. එතන රාහුල කුමාරයන් තිබුණු රජකම. මේ දෙකම අතහැරලා අනුරුද්ධහමතුත් පැවිදි වුණා. දැන් මහානාම රජුණන් තමයි පැවිදි වෙන්නේ. මහානාම රජුර බොහොම ධාර්මික රජ කෙනෙක්. පස්සේ සර්වඥාන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මෙහෙමයි මාගේ මේ මාලිගාව ඕන හාමුදුර කෙනෙකුට ඕන දෙයක් ඇවිල්ලා බුද්ධ විඳින තරමට මම පවර්ලා තියෙනවා. මහා නාම ශික්ෂාව කියලා ශික්ෂාපදයකුත් තියෙනවා. උන්වහන්සේ නිකන් බුද්ධ ශාසනයට ප්‍රධාන කැපකට දායකයෙක් ඉඳලා තියෙනවා. ඒ වුණාට සාංශ මගේ හිත වික්ෂිප්ත වෙන වෙලාවල් එනවා. මේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී ඉතින් එහෙම වෙලාවක එහෙම මගේ මරණය සිද්ධ වුණොත් මොනවා වෙයිද කියලා. ඒ කියන්නේ යම් සැකයක්. යම් ප්‍රමාණයකට සැකයක්. මේ කියන්නේ මේ මේ සැකේ පිළිබඳව අපි කතා කරන කියනවා සෝවන් වුණාට පස්සේ නොසැලෙන සබිස්සද්ධාවක් එනවයි කියලා. නමුත් මේ සකදාගාම වෙච්ච කෙනෙක් මේ කතා කරන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මහානම් මම නිදර්ශනයක් දෙන්නම්. ඒකට ඔයාලට ගැළපෙන විදිහට උත්තර දෙන්නයි කියලා. හිතන්න කියනවා මැටි කලයක් අරගෙන මැටි කලෙන් එකක් කට කටපෙත්ත කපලා ගිතෙල් පුරවනවා. ගිතෙල් පුරවලා කඩපිම්බ වඳිනවා. ඒ කියන්නේ රෙදි කැලක් කරන ගැට ගහලක වතුරට දානවා කියලා ගත්තු. වතුරට දැම්මොත් ගිතෙල් ප්‍රමාණයේ උඩුකුර තරපම වැඩි වුණොත් කලයේ වතුරේ පාවෙයි. මැටි කැට වල බරහ වුණොත් පාත් වෙයි. සමබර වුණොත් වතුරේ හැම තැනම පාවි පාවිතියේ. ඉතින් දැන් මේ විදිහට වතුරේ පාවෙන මැටි කලයක් ඇතුලේ ගිතෙල් දාලා කඩබිම්ම කඩබිම්ම බැඳලා තියෙන වෙලාවේ කවුරු හරි ගිහිල්ලා මැටි මැටි මුට්ටියට පොල්ලකින් ගැව්වොත් මොකද වෙන්නේ කියලා. එතකොට මේ මහරාම රජුරෝ කියනවා මේ ස්වාමීන් වහන්සේ මැටි කැට ටික පොළවේ පහතට යයි වතුර කන්දේ. ගිතෙල් ටික පාවෙයි. ඒතර බුදුන්සේ කියනවා භාවිත මනසකට ඔච්චර තමයි වෙන්නේ මරණයේදී මේ කය පොළොවට වැටෙනවා. හිත ඉහළට තමයි යන්නේ කියලා. ඉතින් හැබැයි ඒක මේ ගූඪ බලයක්වත් গুপ্ত බලයක්වත් නෙවෙයි. Taman වෙතට පැමිණිච්ච දුක දැකලා ඒක විනිවිදීමේ මල් මාලයක් හදන කෙනා ඒ මල ඉදිකට්ටෙන් විදලා විදලා විදලා විදලා විදලා මාලයට අමුණ ගන්නවා වගේ පැමිණෙන දුක් හැම එකටම පුළුවන් පුළුවන් ප්‍රමාණය. ලෙඩක් ඇවිල්ලා සනීපෙන වෙලාවෙත් අතහරින්න නැතුව විඳගෙන ගියොත් එයාට තේරෙන පටන් ගන්නවා මේ මරණයට තියෙන බය නිසා මේ ලෝකේ තියෙන සීලම පරිේෂණ කරන්න. ওই පරිේෂණ ඔක්කොම අතාරිනවා එදා. මේ වර්තමාන මොහොතේ සැපපත් මොහොතක් නේ. ඔකට පරිේෂණ කරන්න දෙයක් ඇත්තේ නැහැ. අපි මේ මරණයට බයයි. ඒ වගේම අපේ නෑයින්ගේ මරණයට බයයි, දරුවන්ගේ මරණයට බයයි. ඒ නිසා අපි පුතුමාකාර ආරක්ෂක වටවල්ලක් හදන්න හදනවා. ඔය මොකක්වත් බලංගු නැහැ. ඒ වෙනුවට වර්තමාන මොහොතට එන්න ලෙඩ වෙනකොට පුළුවන්. ලෙඩ සනීප වෙනකොට පුළුවන්. හැබැයි කවදාකවත් පරිේශණය කරපො නැති කෙනෙකුට හිතන්න බෑ. යාඩෙදෙන මේ ලෙඩක් නැති වෙලාවටත් කරන්න බැරි සතියේ කොහොමද ලෙඩක් එන වෙලාවදී පවත්න්නේ ලෙඩක් යන වෙලාවදී පවත්න්නේ කියලා උත්සාහ කරලා බැලුවොත් ආර්ය පරිශ්‍රණය මේ නිකන් ලෞකික පරිශ්‍රණය කරලා බැලුවොත් උත්සාහ කරන එක ජය ගන්න. ඉතින් ඒක නිසා භාවනා කරගෙන කරගෙන යනකොට Tamanට හම්බ වෙන ප්‍රශ්න පත්‍රයේ Tamanට හම්බ වෙන ඊගාව අභියෝගතා පරීක්ෂණය ඊයේ පරීක්ෂණයට වඩා ඉසරයි. ඒක පිළිබඳව ලාභ පරීක්ෂණ බලාපොරොත්තු වෙන්න එපා. බාල බයුව බලාපොරොත්තු වෙන්න එපා. ඒකෙන් අදහස් කරන්නේ දිනු වෙනවා කියලා. ඒ දිනු වෙනකොට අත නෑර කර නෑර දුර නික්ෂේපේ නොකර ඉදිරියට යන්න පටන් අරගත්තොත් අපිත් එක්ක සටන පටන් කරගත්ත පටන් අරගත්ත කිසිම කෙනෙක් නෑ මැදට එනකොට. ඒ ඔක්කොම බර බහතබලා පරාජය පිළි අරගෙන අතැල්ලා ගිහිල්ලා. ඒක නිදාසයට ගන්න එපා. ඉස්සරහා Tamanට වැඩි ඉස්සරහට යන කෙනෙක් ආදර්ශයට අරගෙන යන්න ලක්ෂ කෝටි ගණන් පටන් අරගත්තට මේකට හරියට චෛත්‍යයක තියෙන සලපතල මළුව, වැලි මළුව, ඊට පස්සේ තියෙන පේසාවල් ඊට පස්සේ ධාතු ගර්භයේ ගිහිල්ලා උඩට කොතට යනකොට බලන්න අක්කර ගණන් ලොකු චෛත්‍යයේ පාදම උඩට යනකොට බොහෝම පොඩකට එනවා. ඒ පේසාවල් වලට මේ සවල්නේ උඩම දේවතා කොටුවෙන් උඩතට තියෙන එක තමයි ඒ කොත දරාගෙන ඉන්න කොටස තමයි වලලු අටක් දාලා හදලා තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. එතෙන් යනකොට අර විශාල ප්‍රදේශේ කොච්චර පුංචි වෙනවද? ඒ වගේ Tamanට තේරෙනවා නම් මේ මේ සංසාරේ ගියේ නැති જાති ගමනක් යවෙනවා. එන්නේ එන්නේ එන්නේ දුක් වලින් ලෙඩ වලින් අපිව පෙළන්න හැදුවට අපේ මේ අභීතව මුණ දීමේ ශක්තිය නිසා විනිවිදින්න පුළුවන් ශක්තියක් අපිට එනවා කියන එක දැනගත්තොත් ඒ අපි කියන වචනේත් එතෙන් පොඩක් අයින් කරන්න වෙනවා. මම කියන එකට විතරයි යන්න වෙන්නේ. බහුවචනෙන් ගණ්ඩම බෑ. ආන්න ඒක තේරෙන පටන් ගන්නවා මතක තියාගන්න මේ විරියාරම්භ වස්තු කියන එක නෙවෙයි ප්‍රകൃතිය. ප්‍රകൃතිය කුසීත වස්තු තමයි. මේ ලෝකේ ඉන්න හරියක් ඉන්නේ බුබ්බඩියෝ, කම්මැලියෝ, නිදහතර කරුණු හොනේ જાතියක්. ඉතින් ඒ ලෝකෙක අපි ඉපතුණයි කියන එක නුසුදුසුකමක් නෙවෙයි. නමුත් අපි මේ වෙනකොට ඇවිල්ලා තියෙන ගමනේ අපිට ලැබෙලා තියෙන සාර්ථකත්වය අපි ඉතිහාසය අරගෙන බැලුවොත් අපිට ඊගාවට එන අභියෝගයකදී ඒකට මුහුණ දෙන්න කෙනෙක් විතරයි අපිට කරන්න තියෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම ඊයකට වැඩි ටිකක් සැර එකක්. නමුත් ඒක පන්නරයක් ඇති කරලා දෙනවා. ඒක දිහා දකින්න පුළුවන් වෙන්නේ ඊට ඒ ගමන ගිය කෙනෙකුට විතරයි. මේ පිටේ ඉන්න කෙනෙකුට වෙන්නේ මේ මනුස්සයා නිකන් මේ මොහොත ඉඳින්න හදනවා ලේන වලිගකින් වගේ කවද ඉවර කරන්න පුළුවන් වැඩක්ද මේ කරන්න කියලා මන් දෝත්සහය නොකරත් මන් දෝත්සහය වෙන විදියට මූණ අට කරගෙන දිහා තමයි බලන්නේ වළනකොට. යෝගාවචරයට තේරෙනවා මේකට මේගොල්ලන්ගෙන් ආදර්ශයක් ගන්න බෑ ආර්යයන් වහන්සේලාගෙන් තමයි ආදර්ශයක් ගන්න තියෙන්නේ. ඒකයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මා පෙන්නන විශේෂ භාගියමක් බලාපොරොත්තු වෙනවන් නම් ඒක උගුරට හොරා බේත් බොන්න බෑ. ඒක කෙරනකොට තේරෙනවා Tamanට මේ කය කෙරේ සහ ජීවිතය කෙරේ තියෙන ආකල්පේ වෙනසක්. ඒ වගේ මේක පුදන්න ලෑස්ති ගතියක්. කය ජීවිතේ පුදන්න ලෑස්ති ගතියක් එනකොට තේරෙනවා මාර්යා දාන දාන බෝලෙට අපි ගණන් ගන්නෑ. ඒ ඥානන්ද සංශ කියනවා කඹා දිනකොට එහා පැත්ත පිළයි මෙහා පැත්ත පිළයි තකට තක තියලා කඹා දිනකොට පෙරදෙන බව දැනගත්ත පස්සේ මේ පැත්ත පිළ ඔක්කොම එකතු කරලා එක සැරේ කඹේ ඇතෑරියොත් මොකද වෙන්නේ කියලා. ඒ වගේ තමයි අන්තිම මොහොතේදී මාරය ඇවිල්ලා කිව්වොත් එimhe ඔය කයත්මගේ ජීවිතෙත්මයි කියලා ඉඳා කියලා ඇතෑරියොත් මාරයා කොන්දම් මාරුවකටපත් වෙනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා ඒක රිහර්ස් කරලා තියෙන්න ඕන. අදිසියක් එනකොට බර දාලා අල්ලනවා නිකන් අල්ලන්න වගේ. අල්ල ඌත් බර දාලා අල්ලුවරද ඒක පාට ඇතරියොත් පස්සබිම යන ගන්න. ඒකටයි මේ මනුස්සකම අපිට ලැබිලා තියෙන්නේ. එහෙනම් මේ සුකෝපභෝගී විදියට මේකට මැපිනවන්න කරන්න පටන් අරගත්තොත් එන්නේ එන්නේ හුරතල් වෙනවා. ඒ නිසා තමයි ආදර්ශය දෙනවා නම් ඒක දරුවන්ටත් යනවා රටටත් යනවා ඕන කෙනෙකුට යනවා. ඒකට බුදුජානනාන්තේ පිහිටෙව්වා. ඒ පූර්වාදර්ශයේ ඉතින් මහරතන් වහන්සේලා පිළිట్లా තියෙනවා. ඒක අපිට සම්බන්ධ කරන ක්‍රමය තමයි මේ ධර්ම දේශනා. ඒ ධර්ම දේශනත් වැඩ කරන කෙනෙකුට අහනකොට ලෝක වෙනසක් තියෙනවා. ඒ නිසා මතක තියාගන්න ඉදිරියට පැමිණෙන මොන දුකක් ආවත් පැමිණෙන දුක් පැණි රහයි කියලා. විඳීමේ ශක්තිය Taman තුල වැඩෙනවා නම් ඒක ප්‍රතිශක්තිය වැඩිවීමක්. ඒක හිතනද අපි කවදා හරි එහෙම කළ එකක් ලැබුවයි කියලා හිතන්නකෝ. දුකට මුහුණ දෙන ගතිය මොනම විදියකින්වත් Tamange ප්‍රේමනාප කෙනෙකුට දෙන්න පුළුවන් ද බලන්න ඒ ප්‍රතිශක්තිය උපේන ක්‍රමේ පතන්න බලන්න ලැබේවා කියලා ලැබෙයිද බලන්න ලැබෙන්නේ නැහැ ඒක මොන දෙයකින්වත් කරන්න බෑ ඌට කියන්න ඔබ කරපං ඒකයි බුදුජානහන්සේ පුංචි රාහුල හාමුදුරන්ට උදෙත් බණ කියන හැන්දෑවෙත් බණ කියන අවුරුදු 15ක් මහන්සි වෙන්න සිද්ධ වුණා Tamange සාක්ෂාත් කරගන්න පුළුවන්කමක් තියුණා නම් බුදුජානහන්සේ අත දිගහැරලා කරනවනේ මෙච්චරයි කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ පෙරමුණේ ඉන්න පිරිසක් වශයෙන් ඉදිරියට පැමිණෙන දුකට මුහුණ දීමේ ශක්තිය තියාගෙන යනවනම් ඒක අපි කොයි කාලේ කොයි වෙලාවෙ කෙරුවත් ශාසනය පැවැත්වීමක් වෙනවා. ඒ ශාසනය අභ්‍යන්තර ශාසනය බාහිර ශාසනය දෙකම පැවැත්මක් වෙනවා. ඒ නිසා මේ උත්සාහ කරන පිරිස්තොලට ඒ ශාසනය පැවැත්වීමේ ශක්තිය පිණිස මේ විද්‍යාරම්භ වස්තු හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාවත් දේශනාවලිය නිමව තහං කරනවා. ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා